ඒ සුත්ත නිපාතේ පොතමත් ටිකක් සුවිශේෂයි. ඒක ගොඩක් වෙලාවට දාර්ශනිකයන් අතර ප්‍රසිද්ධයි, බටහිර චින්තකයන් අතර ප්‍රසිද්ධයි. එසේ නමුත් රතන සූත්‍රය වගේ සූත්‍රත් ඒ සුත්ත නිපාතේ පොතෙම තමයි අපි පිළිත් පොතේ අරන් තියෙන්නේ. මේ ඉදිරිපත් කරගත්ත සූත්‍රය වගේම සූත්‍රනිපාතේ ගොඩාක් තියෙන සූත්‍ර ගාථා වලින්ම තමයි සංග්‍රහ වෙලා තියෙන්නේ. මේ කග්ගවිශාන සූත්‍රෙත් ගාථා 40ක් සඳහන් වෙනවා. ඒවා එකිනෙකට සම්බන්ධතා එනතන් ධර්ම પરම්පරාවක් විදිහට නෙවෙයි සූත්‍රයක් විදියට ගොඩ රැගිලා තියෙන්නේ මාලාවක් විදියට ගොඩ ඇමිනිලා තියෙන්නේ. ඔක්කොටම සමාන නිදාන කතාවක් තියෙන නිසා. අටුවාවේ මේක පිළිගන්නේ මේ හැම ගාතාවක්ම පසේ බුදු රාජ්‍යයටපත් වෙච්ච පසේ බුදුරජාණන් වහන්සේලා විසින් දේශනා කරන ලද උදාන ගාතාව විදිහටයි. ඒක නිසා මේ සාමාන්‍ය රහත්ත්වේ ප්‍රාර්ථනා කරන කෙනෙකුට වෙනස් පසේ බුදුරජාණන් වහන්සේලාගේ චරිතයේ චර්චාපදානට ගැලපෙන ස්වරූපයක් මේකේ තියෙන බවක් පේන්න තියෙනවා. විශේෂයෙන්ම අටුවාවේ ඒ සඳහා තියෙන සුවිශේෂීම ලක්ෂණය තමයි පසීපුත්‍ර ඥානන් වහන්සේලා සමාජගත නොවන බව. ඒකචාරීව හැසිරෙන බව. ඉතින් මේ සූත්‍රයේ හැම ගාතාවක්ම ඉවර වෙන්නේ ඒකෝචරේ khග්ග විසාන කප්පෝ කඟ වේනගේ තනි අඟක්සේ කණියේ කඟ වේනගේ තනි අඟසේ එකලාව හැසිරෙන්නේය. ආයිති ඒකෙදී කංග වේනාට පමණක් අංග ඇති සත්තුන්ගේ තනි අංග පිටලා තියෙනවා. ඒ තමයි බලවත්ම සතා. ඒ අංග තමයි බලවත්ම අංග. ඉතින් ඒක එකලා ජීවිතේ ඒ වගේ පුදුමාකාර ශක්තියක්, පුදුමාකාර බලයක් හිටිනවා. ඒක කවුරුවක්වත් දන්නේ මේ දෙවන්නේක් සහිතව ගත කරන කෙනාට ඒක අදාහ ගන්න හම්බ වෙන්නේ ඇත්තටම කියනවා නම් දෙවන්නේක් සහිතව ගත කරන කෙනාට තනිවීම පාළුවක් බයක් අසරණ ගතියක් වෙනවා නිසා ඒගොල්ලෝ හිතන්නේ තනි වෙන්න වුණොත් අභාග්‍ය සම්පන්න දෙයක් හුනියමක් කාල්පනිකමක් කියලා. ඒ නිසා යැත්තෝ ඒකට බීචිකාවක් තනවලා තියෙනවා. හරියට අන්‍යාගමික පොතක් කියවනවා වගේ ඒවා කියවන්න එපා කියලා කියනවා අපට මේ සාසනයේ තියෙන ඒවා විතරයි කියවන්න ඕනේ කියනවා වගේ. මේ එකලා බවට පුදුමාකාර බයක් මේ ශිෂ්ට සමාජය ඇති කළා කියලා කියනවා. නමුත් මේක බුදුහාමුදුරුවෝ විසින්ම ඇති කරන ලද්දක්ද එහෙම නැත්නම් පසුකාලීනව ආගමක් වශයෙන් බුද්ධ ධර්ම දිනුනනකට ඇතිවෙච්ච දෙයක්ද කියන එක එච්චර ලේසි නෑ විනිශ්චය කරන්න. ඒ මොකද බුදුජානන් වහන්සේගේ 45 වසරක බුද්ධ කෘත්‍ය ඉෂ්ට කරනකොට මුල් කාලේ ඒකට කියනවා පඨම බුද්ධ ශාසනය කියලා. ඒ කාලේ කිසිම සංවිධානයක් තිබුණේ නෑ. කිසිම සේනාසනයක් පිළි අරගෙන නැහැ ගුරු කුල පරම්පරාව තිබිලා නැහැ පොත්පත් තිබිලා නැහැ බණ ඇහුවා නිවන් දැක්කා අවුරුදු 25 20 පහ වෙනකොට සරුවච්චන් වහන්සේම ඒ සංවිධාන නැත්නම් සේනාසන ඇති කරන එක එහෙම නැත්නම් ගුරුකුල પરම්පරා ඇති කරන එක විනය නීති පනවන එක ඇති කරන්න පටන් ගන්නවා. ඉතින් ඒක අටගත්තේ ਸਰවඥාසී ඉන්න කාලේ. පස්සේ මේක එන්නේ එන්නේ එන්නේ වර්ධනය වෙන්න පටන් ගත්තා. මේ වර්ධනය නිසා අර එකලා බව එතන උදේකලා බව අපෝ වෙන්න පටන් ගත්තා. අපෙන් දුරු වෙන්න පටන් ගත්තා. මේ පිළිබඳව ගවේෂණයක් කවුරුවක් අත්තාම සාසනය කරලා නැහැ. නමුත් ආගමික වර්ධනය එහෙම නැත්නම් සංවිධාන වැඩි වෙන්න වැඩි වෙන්න එකලා බවක කොම් වෙන ගතියක් තියෙනවා. ඒ නිසා එකලා ජීවිතයක් සමාරුයි කෙනෙකුට හිතා ගන්න. හොඳයි ඒ විදිහට එකලා බව සහ සමාජශීලී වීම නැත්නම් ශිෂ්ටාචාරගත වෙලා සභාවක් එක්ක ජීවත් වෙන එක නැත්නම් සභා ගෞරවය දැනගෙන සභාවත් ජීවත් වීම සහ තනිවීම පිළිබඳව දෙකේ සමබර භාවයක් පූර්ව බුද්ධ ශාසනය තිබිලා තියෙනවා. නමුත් පසු කාලීන එනකොට අන්‍යාගමික බලපෑම් ඒ වගේම ස්වභාවික ව්‍යසන නිසා මිනිස්සු ආගමකට රැස් වෙලා එකලා බව පැත්තක තියලා සාමූහික වෙන්න පටන් ගත්තා. අද බුද්ධ ආගම කියන්නේ කලගෝසාවක් විතරයි. ඒ නිසා අද බුද්ධ ආගමේ ඉන්න කෙනෙකුට එකලා බව එහෙම නැත්නම් ඒකාකාරී බවක් කතා කරන්න පටන් ගත්තොත් අපි මේ සූත්‍රයේට එහෙම නැත්නම් ගාථාවට පූර්ණිකාවක් සකස් කරගනිමේ හිතියේ මේ එකලා බව එහෙම නැත්නම් ඒකචාරී ජීවිතය එහෙම නැත්නම් හුදෙකලාවත් එහෙම නැත්නම් අද තියෙන මේ ආගමික වශයෙන් අපි පොදි ගැහෙන ආගමික වශයෙන් අපි කණ්‍යා කෙරේ කුලියා කෙරේ බන්ධන ගතියක් අතර තියෙන මධ්‍යම ප්‍රතිපදාව තේරුම් ගැනීමට උත්සාහ කිරීමක් මම හිතන්නේ මේ වගේ සුළු වචන ප්‍රමාණිකේ කරන්න පුළුවන් වෙයි කියලා ඒ වගේම සමූහයකට ඒක තේරුම් කළ දෙන්න පුළුවන් වෙයි කියලා කිලත් මං හිතන්නේ. නමුත් දුනු මිදිස්තන මොලයක් තියෙන කෙනෙකුට තනියම කරන්න. තමන්ගේ කලා ජීවිතය ගත කර අගය කරන අතර සබාවක ජීවත් වෙන්නත් පුළුවන්. හැබැයි සබාවක ජීවත් වෙන්නේ වැරද්දක් කරලා හිරේ වැටෙනවා වගේ. පුළුවන් තරම් ඉක්මනට නිදහස් වෙන්න ඕනේ. ඉතින් අද ඉන්න කට්ටිය හිර ගන්න කැමැති. හිරේ වැටෙන්නත් කැමැති. ඉතින් එහෙම කෙනාට මේක නිකන් බන පැත්තකදීදී වෙන මොකද්ද වගේ තේරෙන්න ඉඩ තියෙනවා. කෙසේ නමුත් මේ හුදේකලා ජීවිතය ඒ වගේම සමාජශීලී ජීවිතය දෙක අතරමැද ශාසනය බේර ගැනීම සඳහා අටුවාචාරින් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ තෝරාගෙන තියෙනවා. මොකද පසේ බුදුරජාණන් වහන්සේගේ චර්යාව තනිව ජීවත් වෙලා තියෙන්නේ, තනිව නිවන් දැකලා තියෙන්නේ. කාටවත් නිවන් දක්වන්න උත්සාහ කරලත් නැහැ. ඒ වගේම ධර්ම දේශනා කරපු ශ්‍රාවක පිරිසක් ඉන්නවත් නැහැ. ඒ නිසා මේක පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ගාථා විදියටයි පතකලා තියෙන්නේ නැත්නම් පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ගාථා කියලා කොන් කරලා තියෙනවා කියලා පැහැදිලිව කියන්න පුළුවන්. ඒ මොකද මේ සූත්‍රේ කවදාකවත් බණකට ධර්ම දේශනාවකට මාතෘකා කරලා තියෙනවා මම දැකලා නැහැ. කලාතුරකින් සුදු කට්ටිය මේක අරගෙන විග්‍රහය ඉදිරිපත් කරලා තිනවා සම්ප්‍රදාන කුල බලට ගන්නව අඩුයි. කොමනවත් නිසන් වනේ ආරාධනාවක් අනුව අපි මේ කග්ගවිශාන සූත්‍රය ඉදිරින් තියාගත්ත අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ગાථා 40කින් සමන්නාගත ඒ සූත්‍රයේ 36 වෙනි ગાථාව. ඒ නිසා අපි මීට කලින් මේ සම්බන්ධයෙන් 35ක්ම ධර්මදේශනා පාත්‍රල තියෙන මේ හැම ධර්මදේශනාක මුළු විනාඩි 4 5 නැත්නම් 10 15 මේ ඒකචාර කියන වචනේ පිළිබඳව අපි ගොඩාක් විස්තර කරකට කියනවා මොකද ගාතාවට නිදාණය පසුබිම ඉතිහාසය සකස් කර ගන්න ඕන නිසා මේ ගාතාවෙත් ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කියලා තමයි සඳහන් කරන්නේ කංග වේන හඟ බඳුව එකලාව හැසිරෙන ආකල්ප ඇතියේය ඉතින් ඒක නිසා මේක පුද්ගලයාට පුද්ගලිකව කියන බණක් මිස සමූහයකට රටකට ජාතියකට කිව්වොත් එහෙම ඒක ඒ ජාතික හැඟීමට රට පිළිබඳ හැඟීමට කෙනහිල්ලක් මේකේ තියෙනවා. නමුත් මේක බුදුරජාන් වහන්සේ දේශනා කරපු එකක් නිසා අපිට කාටවත් කොම් කරන්න බෑ. ඒව නැත්තම් අධර්මී කියලා වෙන් කරන්න බෑ. නමුත් තේරුම් ගන්න අමාරුකමක් තියෙන ඉඩ තියෙනවා. කෙසේ නමුත් මේ ඉදිරිපත් කරලා තියෙන ගාථාවේ තියෙන්නේ උපමා තුනක් විතරයි. ඒ නිසා කාටවත් හිත අමාරුයි. උපමාවත් තේරුම් ගන්න බැරි වෙයි කියලා. ඒ මොකද ඒ උපමා සාමාන්‍ය ස්වභාව සිජි දේවල්. ඉතින් මේකේ නිදාන කතාවකුත් ඔය මේක පසේ බුදුරජාණන් වහන්සේකගේ අටුවා කතාව කියන මූල ධර්මයේ ඉඳගෙන අටුවාචාරින් වහන්සේ ඉදිරිපත් කරනවා. පෙර වරණ සවිසු බ්‍රහ්මදත්තනම් රජ කෙනෙක්ගේ සමයෙහි ඒ රජුරෝ රජකම් කරනවා. ඒ කියන්නේ කාමයට රජ වෙලා. Tamanට ඕන දෙයක් කරගෙන ඉන්න පුළුවන් වෙලාවක පාන්දරම නැගිටලා ප්‍රාදේශීය තනක තියෙන උයනක සිනිනරමණ පිටත් වෙනවා. ඒ කියන්නේ විදිහට ඒ අටුවාවේ සඳහන් කරලා තියෙන කෙච්චර වැදගත් නැහැ. උදේ මූණකට හොදන්නෙත් නැතුව පාන්දරම පිටත් වෙලා තියෙනවා. ගිහිල්ලා වැවක් අයින්නට ගියාට පස්සේ ලස්සන ගන අතරමඟ තියෙන ලස්සන වැවක එතන ඉඳලා තියෙනවා සිංහ පැටියෙක්. මේ සිංහ පැටියා මේ රජ පිරිස එනවයි කියලා ගණන් ගත්තේ නැහැ. ඉතින් රජුරෝ කරපු දේ අනබෙර ගහලා, නැබෙර ගහලා, සද්ද කරලා සිංහාව අයින් කරන්න උත්සාහ කරලා තිනවා. පළවෙනි සැරේත්, දෙවෙනි සැරේත්, තුන්වෙනි සැරේත් සිංහපැටියා බය නැහැ. ඒ අම්මා එනකන් ඌ එතෙන්ටලා ඉන්නේ. මොකද සිංහා කියන සතා සන්ත්‍රාසය දන්නේ. බය කෙනෙක් කවදාකවත් දන්නේ නැහැ. ඒ නිසා යාට තනියම ජීවත් වීම විතරයි කරන්න පුළුවන්. කට්ටියක් එක්ක ඉන්න ඕන කමක් නැහැ. අපි කට්ටියත් එක්ක ඉන්නේ බයට. අපි කට්ටියත් එක්ක ඉන්නේ සන්ත්‍රාසය නිසා. මේ සන්ත්‍රාසයට කියනවා කෙලස් කියලා. මේ කෙලස් කියනවා ලෝභ, දෝෂ, මෝහ නැත්තම් තණ්හා මාන දිට්ටි නිසා අපි සමාජ හදා ගන්නවා, පෞල් සංවිධාන හදා ගන්නවා, ආයතන හදා ගන්නවා, හදාගෙන එහි යෙදී ගත කරනවා අපිට පුද්ගලික නිවනක් පුද්ගලික විමුක්තියක් ගන්න බෑ. අපි සමූහයේ හිටියොත් අඩු ගානේ කාලා බුදිය ගන්න පුළුවන්. කවුරුත් ඇවිල්ලා අපිව නිදෙදි මරලා යන එකක් නෑ. එහෙම නැත්නම් අපි පොලිසියක් තියාගත්තොත් අම්බග්‍ර බුදේ කවුරුත් හොරකම් කරන එකක් නෑ. එහෙම නැත්නම් <clears throat> සමිති සමාගම් හදාගත්තොත් මම මරුණත් මගේ ප්‍රතිපත්ති ටික ඉදිරියට ගෙනියයි කියලා විකාර දෙක තුනක මනුෂ්‍ය ජීවත් වෙනවා. ඒ මනුෂ්‍ය හොඳටම දන්නවා මම බංකොලොත් මිනිහෙක්. මම මේ හම්බ කරන කිසිම දෙයක් පවත්තන සබහා ධර්මයේ වග වෙන්නේ නැහැ. ඒ නිසා සබහා ධර්මයට විරුද්ධව අපි සංවිධාන හදා ගන්නවා. විවස්ථා හදා ගන්නවා. අන්තිම විවස්ථාවට කඹරනවා. සංවිධාන වලට කඹරනවා. ඒ සංවිධාන මායාව විසින් හෝ අපාය දෙන දඬුවම් වලට වැඩි දඬුවම් දෙනවා. ඒ නිසා මේ ඒ සන්ත්‍රාසයේ බය නැති නැත්නම් තණ්හා මාන දිත් නැති රහතන් වහන්සේ හෝ සිංහේ සන්ත්‍රාසය අඳුරන්නේ අසන්ත සන්තෝ සන්ත්‍රාසය නැ අසන්ත සත්තු තන් තන්තාසේ බිය නැ සිංහාර ඉතින් රජු තුන් සැරේකුත් බෙන බෙර ගහලා ගියේ නැතිකොට දැනගන්නවා සිංහාට බය නැහැ උට බෙර ගැව්වට කෑකොස්සන් ගැව්වට උගේ කිසිම නැහැ ඒකට මේ කලබල වෙලා දුවන ගතියක් ඒක ඕනම විසකෝර සර්පෙකේ තියෙනවා ඕනෙම රුද්‍ර මේ වනමුර්ගයන්ගේ තියෙනවා උන් කලබල වෙන්නේ නැහැ. උ ළඟට ආවට පස්සේ ආව ගමන් ඌ පැනලා කනවා. එච්චරයි. ඌගේ ශේෂ්ත්‍රයට එනකන් ඌ කරබනේ ඉන්නවා. බය එකා තමයි දුවන්නේ. ඉතින් ඒක නිසා සන්ත්‍රාසයේ දන්න සත්තු සාමූහික වෙනවා. සංවිධාන පිටව ගන්නවා. මේ මම මලත් මගේ ප්‍රතිපත්ති මම මලත් මගේ වස්තුව මම මලත් මං දැනුම මේ මේ විදිහට පවතින්න ඕනේ කියලා නමුත් ඒ දැනුමේවත් වස්තු වල ස්වභාව ධර්මයක් එහෙම සංවිධාන වලට කරු කරන ගතියක් නැහැ. ඒක මනුෂ්‍යර තාම තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා. තේරුම් ගන්නේ මානව විනාශයක් ඇති වෙච්ච දවසේ විනාශයක් ඇති කරන්න පුළුවන් ඉන්නේ සංවිධාන වුණොත් විතරයි. ඒක එකද හැසිරෙන කෙනාට මොනවක් කරන්න බෑ. කෙරුවත් ඒක මානව වර්ගයට බලපෑමක් වෙන්නේ. ඉතින් ඒක නිසා තනිව ජීවත් වීමට සිංහෙක් හදන්නාසේ ਸਰවචනසේ ශාක්‍ය සිංහෙක් හදන්න බය නැතුව ජීවත් වෙන්න ක්‍රමයක් නැත්නම් කෙලස් ප්‍රහාණය කරන ක්‍රමයක් දක්වලා තිනවා ලෝකේ තියෙන හැම සංවිධානයක්ම මේ භාවනාවට විරුද්ධයි. අපි ඇති කරගත්ත හැම සමිතියක්ම පවුලක්ම සංවිධානයක්ම මේ විදිහට සන්ත්‍රාසය නැති කරගන්න භාවනාවට යන්නේක පේන්නේ සමාජයට විරුද්ධව යෑමක්. එහෙම නැත්නම් නැවත කැලියට රිංගිල්ලක් ඒක ශිෂ්ටාචාරයෙන් ආපසට යamak කියලා. ඒක නිසා මේතන බොහොම ලස්සන උපමා උපමේයක් තියෙනවා. සන්ත්‍රාසී නැති කෙනාට තනිව ඉඳලා පුළුවන් සෙනගේ ඉඳලා පුළුවන්. එයාට අවශ්‍ය නැහැ මේ සංවිධානයක පිටුවහලක්. සංවිධානයක පිටුවල් හදන්නේ ඒක නැතුව බෑ කවුරු හරි කියන්නේ කොන්දක් නැති මිනිස්සු. බුදුජාණන් වහන්සේට එහෙම දෙයක් තිබුණේ නැහැ. බුදුජාණන් වහන්සේ තනිව තමයි හැසිරුණේ. ඒ ශායපුරුවේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ මතක් කරනවා කොච්චර ශ්‍රේෂ්ඨ කර්මස්ථානාචාර්යවරයෙක් වුණත් නිතරම පිටිපස්ස යන පිරිසක් ගෝල පිටසක් සිටිය යුතුම නැහැ. ඒ කර්මස්ථානාචාර වලට තමන්ගේ වැටික තනියම කර ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අපේ ලොකු සාංශ පොතේ ලියලා තියෙනවා. තමන්ගේ වැඩ තමන් කර ගැනීම යෝගාවචරයට සුදුසුය. යෝගාවචරකම හිතේ තබාගෙන තමන්ගේ වැඩ ටික තමන් කර ගන්න ඕනේ. කවුරක්වත් ළඟට ගන්න එපා. හිටියයි කියලා දෝෂෙකුත් නැහැ. හිටියම මේ වැඩ ටික මේ කෙරෙනවා කරනවා. එම තනියම කර ගැනීම අලංකාතුන් අලං සංවිධාතුන් කියන ගුණයක් වික්ෂු ජීවිතය අවශ්‍යයි. Tamanට සංවිධානය කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක කරවන්න පුළුවන්කම තියෙන්නත් ඕනේ. අලංකාතු, අලං සංවිධාතු. ඉතින් මේක සිංහ ගතියක්. ඒ සිංහයකුසේ අසන්ත සත්ත්වෝ සන්ත්‍රාසයටපත් වෙන්නේ නැති ගතිය මේ සජ්ජුරෝ දැකලා තියෙනවා. ගියාට පස්සේ දැකලා තියෙනවා මාළුකාරයෝ මාළු අල්ලන්න එක එක කෙඳි වලින් හදාගත්ත දැලක් ගස් අතර බැඳලා තියෙනවා වේලෙන්න. ඒ වෙලාවේදී දැකලා තියෙනවා ඒ හරහා යන හුළඟ දැලේ ගැටෙන්නේ නැහැ. දැල තිබුණට අසජ්ජමානෝ දැලේ පැටලවගෙන ඉලක් වෙන්නේ අහුලඟ යනවා. ඒ වාගේ උලඟක් නැතුව ගහකට කොලකට සතෙකුට ඒක අරා යන්න බෑ. ඝන බහල වුණොත් යන්න බෑ. මොකද සරල වුණොත් තුනී වුණොත් මහ උලඟකට ඕන කැලයක් මැදින් යන්න පුළුවන්. හමුදාවකට යන්න බෑ. අලිරංචුවකට යන්නත් බෑ. ඒගොල්ලෝ කැලේ තලාගෙන යනවා. උලඟ යන්නේ කැලේ හරහා කැලේට මොනවක්වත් කරන්නේ නැහැ. කැලේ දන්නෙත් නැහැ හරහා ගිය බවක්. ආන්නේ වගේ යම් කෙනෙක් Tamange සුකනම්ම්‍ය ගතිය දන්නවනම් ඒ කෙනාට කිසිම තැනක කිසිම ගන්ධස්තරයක් ගහන්න ඕනේ ගිය පාරේ හුළඟක්වත් තියෙනවා. ඒවා ඒක කියනවා වාතෝ ජාලම්මි අසජ්ජමානෝ වාතය දැලෙහි නොලැගෙන්නාති බාධා නොකර ගන්නාසේ පදුමංව තෝයේන අලිප්පමානෝ. එතකොට දැකලා තියෙනවා මේ විලේ තියෙන මල් නෙළුම් මල් නෙළුම් කොළ හුලඟට වතුරට ගහනවා. වතුරට ගහපුවාම ඒ නෙළුම් කොළේ වතුර ඉක්ක ගිලින වතුරේ තර වෙනවා. ඔව් හුලඟ ගිය ගමන් එයා නැගිටින්නේ අර වතුරේ ගෑවිලා නෙමෙයි. නෙළුම් පතේ වතුර ගෑවට ගෑවෙන්නේ නැහැ. ඉතින් මේ රජුරෝ කල්පනා කරන මේ වතුරෙන්ම උපන් මේ කොළේ ඇති කරගන්න ගතිය තමයි වතුරෙන් ගෑවෙන්නේ නැතුව වතුරකට පැරවෙන්නේ නැතුව ජීවත් වෙන්න දන්නවනම් මේ කාමයෙන් උපන් මිනිස්සයා මේ කාමයේ තැර නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මේ තුනම පෙන්නනවා මේ ඒකචර ජීවිතයකට තියෙන නිදර්ශන වශයෙන් මේ තුනම ලෝකයේ තියෙන දේවල්. ඉතින් මේකෙන් කොහොමද භාවනා කරන යෝගාවචරයා ඔය කියන කායි විවේක, චිත්ත විවේක, උපදි විවේක ඇති කරගන්නේ කියන එකටයි මේ ગાත තුනේ පද තුන සම්බන්ධ කරන්න අටුවාචාර්යන් වහන්සේ උත්සාහ කරන්නේ මේ පළවෙනිම තියෙන සීහේසු සද්දේසු අසන්ත සන්තෝ කියන විදිහට සද්දේට බය නැති වෙන්න ASCII යෝගාවචරයා මේ කාමයේ ගිලී ගත කරන ජීවිතයෙන් කාමයෙන් අයින් වුණාට මොකක්වත් වෙන්නේ නැහැ කියන අදහස ඇති කරගන්න පුළුවන් වුණොත් සිංහ සීයාවෙන් තමයි හැදෙන්නේ. මේ කාමයේ ඉන්න තාක්කල් බලු සිංහයෝ වෙනවා. කාමයට පහඳිනවා කාමයට කඹරනවා අසන්තුෂ්ත්‍රව අසන්තුෂ්ත්ව මැරලා එතකොට ඔක්කොමලා එකයි මොන තරම් සාර්ථක ජීවිතයක් කාමලෝක ගත කරත් මරණයේදී වටිනාක බිඳුවට බයි කිසිම කෙනෙකුට ඉතුරුවක් නැහැ ඉතුරු වෙච්ච කතියක් ඉතිහාසෙත් නැහැ පේන්ටත් නැහැ ඒක නිසා මරණයේදී අපි කරන සෙල්ලම් ඔක්කොම බිඳුවට බහින බව ජීවත් වෙද්දි දන්නවනම් අපි මේ අන්ධහැර පාණ්ඩ යන එකක් නැහැ සුඛෝපභෝගී වෙන්න යන එකක් නැහැ පාරිභෝගිකත්වයට යන එකක් නැහැ. හරියට මට මාන්නකාරකම් කියන්න යන එකක් නැහැ. උපන්නාට මේ ලෝ වැඩෙනවා විනා කියලා කණ්ඩ බඩ ගින්නට කනවා මිසක්කා කෑමෙන් භෝජන සංග්‍රහ කරන්න යන එකක් නැහැ. එළුව වහන්න අඳිනවා මිසක්කා ඇඳුම් මෝස්තර කරන එකක් නැහැ. වැස්සට අවුවට බේරෙන්න පැලක් කටව ගන්නවා මිසක්කා ඒකෙන් ගෙවල් දොරවල් වල තරක පවත්තන එකක් නැහැ. දෙදේට බෙහෙතක් බොනවා මිසක්කා ලොකු ලොකු දොස්තරලා හොයන එකක් නැහැ. ඒ නිසා ඒ මනුස්සයා දන්නවනම් කොච්චර කම් මරන වෙලාවට ඔක්කොම අන්තිමට ඔක්කොම බිඳුවට බහිනවයි කියලා අඩු ගානේ. අර විදියට සරල ආහාරයක සරල ඇඳුමක සරල ගේ දෝරක සරල බෙහෙත් පිළිකරක හිටියොත් ඒ මනුස්සයාට භාවනා කරන්න ආධ්‍යාත්මයක් ගැන හිතනද නැත්නම් සිංහෙක් දකින්න එහෙම නැත්නම් සත්පුරුෂ සංසේවනට ඉඩක් තියෙනවා. එහෙම නැත්නම් මේ කාමයටම පහඳින මනුස්සයාට දවසේ පැයක් භාවනාවට වෙන් කරන්න කිව්වොත් ඔළුව යත ගහනවා. එහෙම නැතුව කිව්වොත් එහෙම භාවනා කරලා ප්‍රතිඵල ලබන්නට එක දිගට හෝ භාවනා පැය 10000 පන්නන්න ඕනේ කියලා. ඉතින් හිතනවා අනේ එහෙමනම් කරන්න බෑ. ඒක ඉතින් කරන්න බෑනේ. ඉතින් මේ ජීවිතේ ඉන්න ගමන් ඒ නිසා ඒ වැඩේ වෙන්නේ නැහැ කියලා ඒක සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. ඒ මොකද ඒ තරම කාමයට පහඳිනවා. මේ කාමයන්ගෙන් වෙන්වීම නැත්තම් නික්මීම කලහක්ක් නික්මිච්ච කෙනා සමහර විටක කාමයේ ඉන්න කෙනාට වඩා සතුටෙන් ජීවත් වෙනවා කියන තමයි බුදුරජාන් වහන්සේ පෙන්වන අදහස. ඒකයි බුදුරජාන් වහන්සේ ගීගේ අතහැරලා ගිහිල්ලා ඇටීරියා බණේක ඇටීරියා කොළ ගොඩක් උඩ නිදාගෙන ඉඳලා උදේ හම්බෙච්ච මිනිස්සෙක් කහනවා මහාන උඹ සැපසේ නිදාගත්තද කියලා. එලිමහා. ඒතර බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා සැපසේ නිදා ගන්නන් අතර මමත් කෙනෙක් තමයි. මම බුදියන්නේ ඇටීරියා වනේ ඇටීරියා කොළ ටිකක් උඩ රජ ගිය අතහැරලා ඇවිල්ලා. ඒ මොකද එතන තියෙන නිදහස. එතන තියෙන විවේකය. අන්න එහෙම ඉන්න වණයේ ඉන්න සත්වයින්ගෙන් ප්‍රධානම සතා තමයි සිංහා. ඌ බය අඳුරන්නේ නැහැ. ඌ කවදාකවත් සද්දකට බය වෙන්නේ නැහැ. මොකද ඌ තමයි රජුරෝ. ඒ වගේ යම් වෙලාවක අපි කාමයට දාස වෙන්නේ නැතුව කාමයට රජකම් කරොත් නැත්නම් කාමේ නතු කරගත්තොත් මේ ලෝකේ සිංහය කුසේ ජීවත් වෙන්න පුළුවන්. එහෙම කෙනාට සරුවචනාංශයේ ශාක්‍ය පුත්‍ර ශාක්‍ය සිංහ කියන නම සඳහන් කරලා තියෙනවා. නමුත් අපි බුදුහාමුදුර අදහනට වැඩිය කාසි මුදල් අදහන. භවභෝග සම්පatti අදහන. බුදුහාමුදුරත් අදහනවා එක තැනක බුදුහාමුදුරගේ කූඩුවකුත් හදලා තියා ඉන්නවා. ගෙදර හැබැයි කූඩු කරලා තියෙන බුදුහාමුදුර එළියට බහි කියලා. ඒ නිසා දැන් බුදුහාමුදුර එළියට බහැලා පාරායනට ඇවිල්ලා ඉන්නේ විවේක ස්ථාන අතහැරලා බස් එකේ නිකන් ඉන්නේ දැන්. පාරායනේ තමයි බුදුහාමුදුර ඉන්නේ. ඉස්සර බුදුරජාණන්සේ වැඩ හිටියේ කැලේ විවේක සේනස් දැන් කූඩු වලට කූඩු කරලා බස් එකයි පාරායනේ ගෙනත් කියලා තියෙන්නේ. ඒ එක එක කරන්ත් එක තියෙන මේ රණ්ඩු සරුවල් නිසා නමුත් ਸਰවචන්නාංශී කියපු කතාවක් තමයි කැලේ හිටියත්, ගමේ හිටියත්, නගරේ හිටියත් සිංහයාට සද්දෙන් බය කරන්න බෑ. ඒ මොකද එයා මේ කාමයේ පිළිබඳව හෝ බය තෘෂ්ණාමාන දිෂ්ටි කියන කෙලෙස් නැති රහතන් වහන්සේ නමක් වගේ ඌ අනික් සත්තු බය කරගෙන ඉන්නවා මිසක් ඌ අනික් සත්තුන්ට බයක් මිසක් ඌට බයක් ඇති වෙන්නේ නැහැ. මේක නිදර්ශනයක් වශයෙන් පෙන්වනවා සිංහයා රහත් වෙලා කියන්නේ නෙවෙයි මේ කියන්නේ. නමුත් රාතන් වහන්සේට අන්නර තණ්හාමාන දිත් නැති නිසා එයා කාමයේ අතහැරීම කරන්නේ මේ කක්ක කරලා පසපැත්ත හොදනවා වගේ. මේක ඇඟේ තිබුත් ගන්ධස්තරේ නිසා අයින් කරනවා මිස මුත්‍රා කරනකොට වැසිකිලි කරනකොට ඒවා ගෑවෙන්නේ නැති විදිහට අයින් කරනසේ කාමයේ අයින් කරනවා. ඒක ඇඟේ හිටිබොත් විෂ. ඊට වඩා හරි වෙහෙසයි. ඒක විමුක්තියක් යම් ආකාරයකට තියනවාද? මේ ඇඟේ තියෙන අසුචිය සහ මුත්‍රා Tamanට මොන ආකාරයෙන් කරදර කරනද අනිත් වගේ තමයි මේ කාමයේ යම් ප්‍රමාණයට නිකන් දැනෙන්නේ නැහැ වැඩි වුණාට පස්සේ ඉන්න තැන අතර මොකක්වත් මතක නැහැ ඒක අයින් කරනකන් ඉවර කරන්න බෑ ඊට පස්සේ අපි හොත ගන්නවා අතපය ආන්නේ වගේ තමයි මේ භාවනා කරනකොට යම් වෙලාවක ඒ තණ්හා මාන දිට්ඨි පිළිබඳ වැටහීමක් ආවයි කියලා හිතන්න නැත්නම් ලෝභ දෝෂ මොහ අපහරහ ක්‍රියාත්මක කරන හැටි දැක්කොත් එයා එකකින් අයින් වෙන්නේ අයින් වුණාට පස්සේ කෙලෙස් නැහැ කියලා කියන්නේ බයක් නැහැ. ඉතින් ඒක Tamanට හොඳට තේරෙන්න ඕනේ. භාවනා කරනකොට අපිට හරි බයක් තියෙනවා. මම ගීගී අතාන තියෙන ප්‍රධාන බය තමයි පැයට කෑම නැති වුණොත් නිින්ද යන්නේ නැති වෙයි. කන්න නැතුව ඉන්න බෑ. ඉතින් ඒ නිසා ගොඩාක් පුහුණු කරන්න උනා මට කෑමට තියෙන ගිජුකම නිසා මේ රැයට කෑම නැති වුණාට ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා. කවුරු කොහොම කෙරුවක්වත් අත්දැක බලනකම් ඒක වෙන්නේ කරලා බැලුවට පස්සේ තමයි ගොඩාක් කල් ගියාට පස්සේ තමයි තේරෙන්නේ. එතකොට කය නිරෝගී. ලෙඩ රෝග අඩුයි. තමන්ට ගොඩාක් භාවනාවට වෙලා ලැබෙනවයි කියලා තාම ප්‍රතිඵල ලැබිලා නෙවෙයි මේක අත්දකින්නේ. කැමනෝකා සිටීමේ පැටර්න් මේ කැමනෝගෙන සිටීමේ අත්දැක බැලීම කෙරුවට පස්සේ පේනවා මේක පොත්පත් වල නැති වුණාට සත්‍යයක් කියලා. ආන්නේ වගේ මේක අතහරිනවයි කියන එක නැතිකමට අතහරිනවා එකක් තිබිලා නික්ලේශී භාවයේ පිණිස අතහරිනවා කියන එක තව එකක්. නැතිකමට තාන්න එක බලු සිංහ ගතිය, තිබිලා නික්ලේශී භාවයට තාන්න එක ශාක්‍ය සිංහ ගතිය. ඒකට කියනවා කේසර සිංහ ගතිය. පුළුවන්කම තියෙද්දී අතහරින ඔච්චරයි තේරවාදයේ තියෙන සුවිශේෂී ලක්ෂණ. තේරවාදය කියලා කියන්නේ නැතිකමට නෙමෙයි පස ගහලා තියෙන්නේ හැම තේම දන්නවා. නමුත් කිසිම දෙයක් නොදන්නා කෙනෙකුසේ. එහෙම නැත්නම් කියනවා ඇස්සත්තේ නමුත් අන්ධේ කුසේ හැතරෙන්නේ කියලා. හොඳට පේන නමුත් දැක්කට පේනුනේ නැතුව වගේ ඉන්නේ කියලා කියනවා. නැත්නම් කන් ඇත්තේ නමුත් බීර කුසේ හැසිරෙන්න කෙනා කිසිත්ම අසාධාරණයක්වත් එහෙම නැත්නම් මේ නෝන්ජල්කමක්වත් සමාජ ප්‍රතිවිරුද්ධ භාවයක්වත් නෙමෙයි. බුදුහාමර අපිට දීලා තියෙන අවසර පත්‍රය. ආන්නේ වගේ මේ කාමයෙන් වෙන්වීම නැත්නම් අපි කාය විවේකයට බොහෝ විට සමාන කරනවා මේ සිංහීකු සද්දට නොසලෙන්න ASCII මේ තමා විසින්ම ආදරෙන් රැස් කර ගන්නාලාද වස්තු උදේම විෂිකරන කුණු කෙල ටිකක් වගේ විෂි කරලා දාලා Tamange හිත සුව පිණිස අර්ථ සිද්ධිය පිණිස කටයුතු කරන්න පුළුවන් නම් ඒකේ නාව කවුරු මොන තරම් අඬහැරපෑවක් ඕක මා මෝඩකමක් ඕක බය ආදු ගතියක් ඕක ශිෂ්ටාචාරයේ පස්සට යෑමක් ඕක නෙවෙයි අද සමාජයේ වැල්ල කියලා කිව්වට ඒ කිසි සද්දයක් කනකට ගන්නෑ තමන් තමන්ගේ සිංහයේ කුසේ හැසිරෙනවා ඒ වගේම ජාලම්මි වාතය වාත වාතෝ ආතෝ ජාලම්මි අසජ්ජමානෝ කියන විදිහට තමන් වෙත පැමිණෙන මොන කරදරයක් තිබුණත් ඒ කොයි කරදරේ ආවත් කුලඟ දැල තිබුණයි කියලා ගණන් ගන්න නැතුව දැලේ ඇහිදැල්ලස්සින් එහා පැත්තට යන්න ASCII කටයුතු කිරීම සමත භාවනාවට සමාන කරලා තියෙනවා. අපි භාවනා කරගෙන ඉනකොට අපිට මූල කර්මස්ථානයක් තියෙනවා. ඒ මූල කර්මස්ථානේ බේරන්න බැරි තරම් ඒ ශබ්ද ඇහෙනවා, රූප පේනවා, ගන්ධ රස පහසෙන් කරදර වෙනවා, වේදනාව වලින් කරදර වෙනවා, හිතවිලි කරදර එනවා. ඉතින් කාට හරි තේරුනොත් මේ ශබ්ද කියන්නේ පිටියක් වගේ එකක් නෙවෙයි, ඇහිදල් සහිත එකක් කියලා. මේ ශබ්ද අතරමැදිමුත් ආනපානේ බලන්න පුළුවන් කියලා. හිතවිලි කියලා කියන්නේ ඝන පිටියක් හොරු යකට හඩුවක් වගේ එකක් නෙවෙයි, ඇහිදල් සහිත එකක්. හිතවිලි අස්සෙමුත් ආනපානේ බලන්න පුළුවන්. එවන තම වේදනා කියන එකත් එක දිගට ගලන එකක් නෙවෙයි කඩ කඩ වෙලා ගලන්නේ ඒක ඝණයක් ඒ ඝනේ අතරමැද ගොඩාක් ඇහිදැල් තියෙනවා අන්නේ ඇහිදැල් ලස්සින් යම් වේදනාවල් ලස්සින් මට ඉඳ ඉඳින්න හැටි ආශස්පසසේ බලන්න පුළුවන් නැත්නම් සක්මන් කරනකොට මම ඉඳගෙන නෙවෙයි ඇවිදමින් ඉන්න බව බලන්න පුළුවන් නැත්නම් වැඩිදුර වාසයෙන් මේ වම දකුණු වශයෙන් බලන්න පුළුවන් වේදනාව තියෙද්දි කියලා මේ වේදනාව දැලක් විදියට සලකලා තමන්ගේ සතිය මේ දැලේ නොතැලී නොගැලී යහපතට ගමන් කරන දෙයක් බවට පත් කරන්න පටන් ගත්තොත් ඒ යෝගාවචර තියෙන මේ සතිය බලවත් වගේම සුකනම් මේ දෙයක්. ඒකට පුදුම බලයක් තියෙනවා. හැබැයි ඕන තැනකින් හැරිලා යන්න පුළුවන් ගතියකුත් තියෙනවා. අන්න මේ ගති දෙක සහිත සතිය ඕනම කෙලෙකට වැඩිය බල කෙලෙසකට වැඩිය බලවත්. එහෙම නැත්නම් හැම කෙලෙසයක්ම ඝන බහල දේවල් නෙවෙයි ඇහිදල් සහිතයි කඩ කඩ වෙලා තියෙනවා. ඒක නිසා මේ කෙලෙසයක් ආපු පමණට කෑකොසම් ගහන්නේ අර වගේ සතියක ගුණයක් හිතක ශක්තියක් දැරීමේ ශක්තියක් පීක්ෂාවක් විවසන ගතියක් නැති කෙනා. ඒ නිසා අපි ඉස්සල්ලාම යෝගාවචරයේ ගීගයතරලා ආපු తాවකාලිකව ඉස්තිරව ආපු කෙනෙකුට සමත අරමුණක් දීපු ගමන් নানা ප්‍රකාර කණපින්දම් ගහනවා. එක්කෙනෙක්වත් නැහැ. ඒකට ආපු ගමම yaadena ගතියක් නැහැ. ඉතින් ආවට පස්සේ මේ ප්‍රශ්නේ ඇදලා ගන්නවා. බලනකොට සමහරෙකුට යෝගාවචන මත සමහරෙකුට ශබ්ද තමයි ප්‍රධානම බාධා. බැලුවොත් ඒ අක්ෂය විතර ශබ්ද කරන කෙනෙක් නෑ මුළු භාවනා මධ්‍යස්ථානේ. එයා ශබ්දෙට චෝදනා කරනවා. හැබැයි මිනිහා සටපට සටපට තමයි කොයි වෙලාවෙ. දෙකල කෙනා මට නම් භාවනා කරන්න බෑ ශබ්ද නැති. ඉතින් කියන්න තියෙන උඹ ශබ්ද කරන එක නතර කරලා බලපන්. උඹේ ශබ්දෙට උඹ අහුම්කන් දීපා ඔබ අනවශ්‍ය ශබ්ද කොච්චර කරනවද කියලා. කේන්ති යනවා හරියට මිනිමරුන් චෝදනාවක් කළා වගේ. යම් කිසි කෙනෙකුට කෙනෙක් කියනවා නම් මට මේ භාවනා කරන්න බැරි සද්ද නිසයි කියලා. එතෙන් Tamanට තේරෙනවා නම් මට භාවනා කරන්න සද්ද නිසයි කියලා යම් කිසි කෙනෙක් එයාට දෙන තියෙන හොඳම අභ්‍යාසය තමයි Tamanගේ නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්නේ. අපි දවසකට අනවශ්‍ය විදියට පැදුරක් කලන්න පුළුවන් ද බලන්න කාට හරි පිරිසට සද්ද රැහෙන්නේ නැති වෙන විදියට. සලුවසා දාලා නැගිටලා යන්න පුළුවන් ද බලන්න. කූඩාරමක් ගලවනවා වගේ බස බස බස බස ගාගෙන වැඩ කරන කෙනා කියනවා මට භාවනා කරන්න බෑ සද්ද ඇහෙනවා. බලන්න ඒ මනුස්සයාට තේරෙන්නේ බාව අකුල ගන්න හැටි. ඒ තරමට මේ එක්කනාගම දෙපැත්ත තමයි තියෙන්නේ. භාවනාදී අපි පෙන්නලා දෙන්නේ ඒක නතර කරලා දෝෂයක් විදිහට පෙන්නන්නේ මේනවන වට සද්ද කරනකොට තියෙන කරදරේ. නිසා තමන් බලන්න වැඩක් කරනකොට වැඩි කලගෝතාවක් නැතුව අන්ධහැරයක් නැතුව සද්ද වෙන්න සද්ද නොවෙන්න නිස්කද්දව නැවතිල වැඩක් කරන්න බලන්න. කාට හරි වේදනාවක් තියෙනවා නම් බලන්න. මේ මනුස්සයා ඉඳගන්න දන්නේ නැහැ. ආසනයක තිබ්බම හරහට ඉඳගන්නේ. කුරුසෙට ඇන ගැහුවා වගේ හරස් කපලා තියාගෙන ඉතින් දිගටම හරියට වලිගොඩ ඉන ගත්ත සතෙක් එහාට ඇමරනවා මෙහාට ඇමරන නැගිටලා වලිග ගසා දාගත්තාම ඔගේ ප්‍රශ්නේ ඉවරනේ. වලිග ගසා ගන්න නැතුව ඉඳගත්තාම බලනකොට කියනවා පස්සත කාලා බලපන් වලිගයක් තියනවාද කියලා. උඹට මේ පොළවේ ඉඳගෙන ඉන්න බැරිද? ඒත් බෑ. ඒකවත් දන්නේ නැහැ මොකද ඇඟ අඳුරන්නේ නැහැ. ඇඟ කොහොම තිබ්බොත්ද පටල වෙන්නේ කියන එක එයාට විශේෂඥ පොත්වල සයිකියාට්‍රි පොත්වල සයිකෝതെරපි පොත්වලනේ මේ ඉඳ ගන්න හැටි කියලා දෙන්න. බුදියන හැටි කියලා දෙන්න. නිදා ගන්න හැටි කියන්නේ මොකද ඇඟත් එක්ක ඉන්නේ අපි මේ අනුන් අලවන්න අනුන් පිනවන්න අනුන්ගේ ඇඟවල දිහා බලා ඉන්නවා මිසක් ඉඳ ගන්නකොට කොහොමද සප්ප පහසු කියන එකට ඒගොල්ලෝ බුදුහාමුදුර හම්බෙන්න. බැද බුදුහාමුදුර කෙලින්ම හම්බෙලා මට ආසනය ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න කියලා. බුද්ධ ධර්ම ලෝකේ පහරනවා වගේ මේ විතර කතා කරන්න නෙවෙයි ඔබ උඹේ ඇඟෙන් අහපන් කොයි ඉරියව්වෙට ඉද්ද පාසෙන් ඉන්නේ කියලා ඒ වගේම ඇඟෙන් අහපන් ඉඳගෙන ඉඳලා නැගිටිනකොට ඉරියව්ව මාරනකොට සතිය කැඩෙනවද කියලා නැත්නම් හිටගෙන ඉඳලා ඉඳ ගන්නකොට සතිය කැඩෙනවද කියලා අතත් දිග ඇරෙට කකුලත් දිග ඇරෙට සතිය කැඩෙනවද කියලා මේ විදිහට ඉරියව් මාරු කරන්න නෙවෙයි මම මේ උනන්දු කරවන්නේ ඉරියව් මාරු කරන්න අවශ්‍ය නම් ඒ ඉරියව්ව නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් මාරු කරලා බලන්න සතිය හැල හැප්පීමක් වෙයි කැඩෙන්නේ නැහැ කැඩෙන්න අත්‍යවශ්‍ය වුණකම නැහැ ඉතින් එහෙම තියෙද්දි තටමනවා නම් නැත්නම් ඉඳගන්න ඉරියව්වම සකස් කරන්න දන්නේ නැත්නම් ඉතින් ඒක තමයි අපි කියන්නේ මේ මරණ මොහොතේ ඔය සෙල්ලම් කරන්න බෑ වයසට ගියාට පස්සේ ඔය සෙල්ලම් කරන්න බෑ ලෙඩ වුණාට පස්සේ කරන්න. ඒ නිසා තරුණ වයසේදී මේ කය හසුරන්න පුළුවන් වෙලාවේ භද්‍ර යව්වනේ ජීවිතේ පටම යාමේ කලු කෙස්ටි බියේදී පොඩ්ඩක් බලන්න මේ කය නටවන්න නලවන්න බ්‍රේක් ඩාන්ස් දාන්න නෙවෙයි tempat කළා කියන්නේ. එතකොට මේ වේදනාව පිළිබඳ තමන්ගේ ප්‍රශ්නේ තීරේ තමන් මේ කයත් එක්ක තියෙන द्वේෂයේ ප්‍රමාණයට ඉදුන් ඉදුන් හැම තැනම වෙහෙස තියෙනවා. ඉදුන් ඉදුන් පහසුකම් ලැබෙන්නේ තමන් කයට ප්‍රේම කරන ප්‍රමාණය. බලන්න කරදර නම් අමාරු නම් Taman ගැන පූසෙක් දිහා බලන්න පූස හැම ඉරියව්වෙම මොන්න තරම් ඉරියව් පවත්වනවද කියන්නේ. කවදාකවත් දකින්නත් බලන්න කලබල ගතියක් කලබලයක් වුණත් බලන්න ඒක කරන හැටි. නැත්නම් මාළු ටැංකියක් දිහා බලන්න. ඒකින මාළුන් අතර තියෙනවද කියලා මේ එක්සර්සයිස් කරන වෙලාවක් එහෙම තියෙනවද කියලා මාළු ඔළුවෙන් හිට ගන්නවා. මොකක්වත් නෑ කොයි වෙලාවෙ විශ්‍රාම වෙලා ඉන්නේ. ඌට ඕනේ නෑ ව්‍යායාම. ඌසත් නෑ ඌ නෑ නෑ ව්‍යායාම. ඒ මොකද ඌගේ ශරීරය පාවිච්චි කරන හැටි දන්නවා. ඉතින් ඕකට බුදුහාමරෙන්න ඕනේ නෑනේ. ඒක නිසා වේදනාවක් ආවට පස්සේ ක්‍රම දෙක තුනක් තියෙනවා. එකක් තමයි වේදනාවේ ඇහිදල් සහිතයි ඕක හරහා සතියට යන්න පුළුවන්. ඒ නිසා වේදනාව යම් ප්‍රමාණයක් තියෙදී මගේ සතිය මට පවත් ගන්න පුළුවන්ද වාතයෙන් පුළුවන්ද දැලෙන් පුළුවන්ද වාතේ නතර කරන්න දැලහරා කොහොමද වාතය යන්නේ වගේ වේදනාවක් තියෙද්දී පුළුවන් බලන්න තව එක ආශ්වාස ප්‍රශ්වාසයක් එක චිත්තක්ෂණයක් සතිය පවත් ගන්න. එහෙම නැත්නම් මම මේ වේදනාංශය මාරු කරනවා. ඒක නැවතිල්ල කරනවා, නිශ්ශබ්දව කරනවා, සතියෙන් කරනවා කියලා බැලුවොත් ඉරියව මාරු කරත් නැත්නම් ඉරියාපත සංදිස්ථානවලත් සතිය පවත්වන්න පුළුවන් බව දැනගත්තොත් ඒ සතිය තමයි වඩා හොඳ සතිය. ඒක තමයි භාවිත මනසකින් එන සතිය. නැත්නම් හිතවිලි එනවා. කෙලෝරක්ම නැහැ. ඔය විශේෂයෙන්ම බටහිර චින්තනයට අධ්‍යාපනය ලැබපු තරුණ වයසේ නැත්තඳ භාවනාදී ප්‍රධාන වශයෙන්ම හිතවිලි. ඉතින් ඒගොල්ලෝ කියන්නේ මේ භාවනා කරන කෙනෙක් හිතවිලි නැතර කිරීමේ වැඩ පිළිවෙලක් කියලා. කවදාකවත් ඒක කරන්න බෑ. හිතවිලි කියන්නේ ඇහිදල් සහිත එකක්. එක දිගට තියෙන එකක් නෙවෙයි. ඇහිදල් අස්සෙන් උදාසීන අරමුණක් දිහා මූල කර්මස්ථානයේ දිහා බලන්න. හිතවිලි නැති හැම වෙලාවෙම මම ඉඳගෙන ඉන්න බව බලන්න. හිතවිලි නැති හැම වෙලාවෙම මම ආශ්වාස ප්‍රශ්වාස කරනවා කියලා බලන්න. පුළුවන් වුණොත් ලොකු ඇහිදලක් හම්බුනොත් ආශ්වාස ප්‍රශ්වාසය දෙක ගලපන්න. පුළුවන් වුණොත් ආශ්වාසයේ මුලයි මැදයි අගයි ගලපන්න. මේ විදිහට හම්බෙන හම්බෙන වෙලාවේ මූල කර්මස්ථානයේ සුවිශේෂී විදිහට අදාහරන්න ගියොත් අර හිතවිලි හැලෙනව දන්නේම නැහැ. එහෙම නැත්නම් අපි හිතවිලි එනවා කියන වචනේ චෝදනා කරන්න ගිය ගමන් මතක තියාගන්න එක හිතවිලි වලට පොහොරක් වෙනවා. හිතවිලි වලට ආහාරයක් වෙනවා. මාර්ගපාක්ෂික වෙනවා. කෙලේශයක් වඩනවා. ඒ නිසායි සරුවචනසේ සඳහන් කරේ මේ කාමය නෙවෙයි කාම සංඥා නැත්නම් වස්තු කාම නෙවෙයි ක්ලේශ කාම දුරු කරන්න රූප කර්මස්ථානය කරමු. රූප කර්මස්ථානේ හිත තියන්න තියන්න තියන්න අර කාමේසා කාම සංඥා එහෙම නැත්නම් ක්ලේශකාම වගේ වස්තුකාම දුරු වෙන එක කියලා නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒ හැම එකක්ම අපිට එන හැම බාධාවක්ම ඝන බහල ස්ථිරසාර දෙයක් කියලා හිතන්නේ මෝඩයා බුබ්බඩයා කම්මැලියා සතිය දන්නේ නැති එක අභාවිත මනසක් ඇති කෙනා. භාවිත මනසක් ඇති සතිය තියෙන කෙනා බාධා ආවට ඒව ඒකාකාරී ඝන බහල දේවල් නෙවෙයි ඇහිදල් සහිතයි. ඒ ඇහිදල් අස්සෙන් මේ සතිය ගෙනියන්නේ කොහොමද? රෙද්දක් මහන මිනිස්සයා ඒ රෙද්ද යහට බහැට නමල ඉදිකට්ට දාලා ඉදිකට්ට හරහා නූල ගෙනියලා අර රෙදි කැලි දෙක එකට ගැට ගන්නවා වගේ මේ <clears throat> ඉදිකට්ට ඕන දෙයක් හරහා ගෙනියන්න පුළුවන් වගේ මල් මාලාවක් හරහා රෙද්දක් හරහා ගෙනියන්න පුළුවන් වගේ මේ සතිය ඔය ඕනම බාධාවකට වේදනාවකට හිතවිල්ලකට සද්දයකට දැලක්සේ සලකලා හරහ යන්න බලන කෙනාට කියනවා හැකි සංඥාව ඇති කෙනා. යෝනිසමනස්කාරයේ තියෙන කෙනා, භාවිත මනසක් ඇති කෙනා, සතිය බලය දන්න කෙනා, එයා දන්නවා බාධා නැති තැන සතිය පවත්වනට වඩා නැත්නම් ඒකාකාර එක දිගට ආනාපානේ පවත්වනට වඩා වේදනා මැද, ශබ්ද මැද, හිතවිලි මැද, චේතනා මැද සතිය පවත්වන්න පුළුවන් එක හරිම විසිතුරුයි. ඒකයි කියන්නේ පරියන්කේ සතියට වැඩිය සක්මණේ සතිය හරි විසිතුරුයි. සක්මණේ ඇස් දෙක ඇරලා පාතේ හැප්පෙමින් චේතනාපූර්වක වැඩක් කරන ගමන් සතිය පාත්තන්න හදන. අනේ ඒ විදිහට බලනකොට කියන්න පුළන්නේ වාතෝව ජාලම්මි අසජ්ජමානෝ දැලකින් උලම් බලන්න බෑ. නිසා අපිට වෙන එන බාධාවක කිසිම දෙයකට සතිය වළක්වන්න බෑ. මෝඩයාගේ මෝඩකම ඇර. Taman බෑ කියනවනම් එම්නියට පුළුවන්කමකුත් නැහැ. පුළුවන් කියනවනම් ඉතින් බෑ කියන දෙයක්වත් නැහැ. ඒ නිසා මේ සතිය වැඩිම සඳහා ගන්න හැම උත්සාහයකම වෙන හැම වැරද්දක්ම ධර්මයක් වෙනවා. හැම වැරද්දක්ම Tamanට ඉස්සරහට Tamanට ප්‍රෝජනේ පිණිස ඉන්නවා. ඒ නිසා මේ වාතයකින් දැලකින් වාතේ නැත කරන්න බැරුව වගේ අපකරා පැමිණෙන හැම දෙයක්ම ඇහිදල් සහිතයි. ඒක ඝණයක් විදියට සැලකුවොත් බාධාවක් වෙනවා. ඝනේ විනිභෝග කරලා බලන්න. ඒ ඝනේ පතුරු ගහලා බලන්න වේදනා එක වේදනාවක් කියලා එකක් නෑ වේදනා රාශියක් තියෙන්නේ පුංචි පුංචි එක අල්ලන්න පටන් අරගත්තොත් එකක්වත් ඉච්චර ලොකු නෑ හිතවිලි කියන එකත් චිත්තක්ෂණ චිත්තක්ෂණ වශයෙන් කැඩිලා තියෙන්නේ ඒව අතරමැද හිදස්තික දැකපු ගමන් ඒක එක දිගට යන කඹයක් නෑ තන්තු ගොඩක් තියෙන කියලා තේරෙයි ශබ්ද ගත්තත් මේ කිසිම ශබ්දයක් ඒකාකාරී නෑ මේ මිනිස්සයා කරන අමන ශබ්ද ඇර මනුෂ්‍ය සංගීතය කියලා අදාගෙන තියෙන කුණු හරපෙන් තමයි මේක කක්ක වෙලා තියෙනවා. මේ පරිසරයේ කිසිම සද්දයක් භාවනාවට බාධා කරන්නේ නැහැ. භාවනාවට බාධා කරනවා නම් බාධා කරන්නේ මනුස්ස කටහඬ විතරයි කියලා මතක තියාගන්න. මනුස්සය ඇති කරන සද්ද සියල්ලටම බාධාවක් වෙනවා. මොකද මනුස්සයා මනුස්සට ඒ තරම්ම ද්වේෂ කරනවා. තව තම තව කෙටිගේ කටහඬ ඉස්සරහට ඇහෙන්නම් බැරි කුරුල්ලෝ කෑ ගැව්වට රිලව් කෑ ගැව්වට මොන කරන්නේ අපි තරහ යන්නේ ඒ දවසක් ඔය අපවත් ළඟදී අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේ භාවනා කරන කාලේ මේ ගම කොච්චර කිව්වත් අහන්නේ ස්පීකර් දාලා ඊට පස්සේ ලොකු සංස ළඟට ඇවිල්ලා කියලා තියෙනවා අවසරයි ස්වාමීන් වහන්සේ මේ මේ මම ඉන්නේ අර පල්ලෙහා කුටියේ එතන ගමේ ඇහෙන සද්ද ඇහෙනවා ඒ නිසා මට භාවනා කරන්න බෑ. ඉතින් ලොකු සංස තුයිසේ කෝලේ හැරමිටි අරගෙන අපිට ඉන්න යා. කීලා ඒ මනුස්සට වැඳලා කියමු. එක්කෝ ස්පීකර් එක වෙන පැත්තකට හරව ගන්න නැත්නම් ඔය ඔයගොල්ලෝ ස්පීකර් එක දාලා කියන බණේ කියන බුදුහාමුදුරුවම තමයි අපට කියලා තියෙන නිස්සද්ද වෙන්නේ කියලා. ඒකම බුදුහාමුදුරුවනේ. අපි දෙකල එකතු වෙලා කරමු. මේ ශබ්ද පොඩ්ඩක් අඩු කරන්න කියලා මඟට යනකම ලොකු සංස කියලා මඟට ගිහිල්ලා නම දැන් මේ ගියාට පස්සේ ඔක නැත කරුවයි කියන දැන් මෙතනින් ජෙට් එකක් යනකොට හයියෙන් සද්දයක් එන. ඔය නම ඇවිල්ලා මට කිව්වොත් එimhe දැන් මං ජෙට් එක නැත කරන්න කොහොමද? පිස්සු කෙලින් නැතු කියලා භාවනා කරන්න කිව්වා. සද්දෙනම් ගිහිල්ලා නැත කරන්න පුළුවන් මිනිස්සු නිසා ජෙට් එකක් ඇවිල්ලා නැත සද්දයක් ආවත් ආදෙන්තරාවක් ගියොත් එහා ඉඳලා මෙහාට යනකම් හෙලිකොප්ටරයක් ගියොත් මොනව කරන්නේ? ඒක නිසා අපිට ද්වේෂය තියෙන මනුස්සයෙක් එක්ක විතරයි. මනුස්සයෙක් කරන සද්දෙට තමයි අපිට තරහ යන්නේ. එහෙනම් මොකා වෙන සද්දයක් කරන්නේ? තරහ යන දෙයක් නැහැ. එක දවසක් මිනිස්සෙක් තොටියෙක් අන්තිම ගමන ගෙදරින ගමන් එහා යුර තිප්පලකට ගිහලා ටිකක් බීලා හොඳ දින්දුවක් කියාගෙන ගොම්මනේ ඔරුව පැදගෙන එනකොට දඩාංගල ඔරුවක් ඇවිල්ලා හප්පුණාලු පේන්නේ නැතිලු අර මිනිස්සු අමු තිත්ත කුණු හරපෙන් බැනලා ඒ ඔරුව හප්ප මිනිහට බැනලා බැලුවොත් එහා පැත්තේ මිනිහා මොනවක්වත් කියන්නේ නැතිලු ඊට පස්සේ ටෝච් එක ගහලා බලනකොට ඒක පරණ ඔරුවක් පාවීගෙන යන එකක් බොරු කාරෙක් නැහැ. කඟට අත ඇරපු බොරුවා. ඉතින් දැන් බැනපුවා කාටද ඒ? තමන්න තේරෙනවනේ බැනලා තියෙන්නේ. බැනුම් අහන්න කෙනෙක් නැති තැනක නම් ඔරු ඇවිල්ලා ආවට ඔරු බැදපගෙක් හිටියනම් උගේ අම්මට කියලා බැන්නේ නැහැ. දැන් ඔරු ඇවිල්ලා තියෙන ගඟේ ගහගෙන කැපුණාට පස්සේ තේරෙනවනේ අපි මේ හැප්පෙන්න කවුරු හරි හිටියොත් තමයි දැල නෙවෙයි මේක ඝන බහලව තිබුණොත් තමයි හොලකට හැප්පෙන්න පුළුවන්. දැලේ හැප්පෙන්න බෑ. දැලේ ඇහිදල් තියෙනවා. ඒ නිසා අප කරා පැමිණ හැම බාධාවකම ඇහිදැල් තියෙනවා. ඒකට කියන්නේ ඝන විනිබ්බෝගය. මේක පතුරු ගහලා බලන්න. මේක විසිතුරු කරලා බලන්න. ඔක බාධාවක් කියලා නැගිටලා ගියොත් හැමදාම හුඹස් බයෙන් නැගිටිනවා. එක දවසක මේක කරන්න ගිය ගමන් තේරෙනවා. එතකොට වැඩි වේලාවක් කර්මණේ ඉන්න පුළුවන්. අටවැඩි චිත්තක්ෂණයක් පරිපූර්ණ ඉරියව්ව ඉන්න පුළුවන්. අටවැඩි චිත්තක්ෂණයක් වේදනාව දරන්න පුළුවන්. අටවැඩි චිත්තක්ෂණයක් හිතවිලි සද්ද තියේදී භාවනා කරන්න පුළුවන්. ආන්න මේකෙන් තමයි අපි අරමුණක් එක්ක ඇසුර අරිට වැඩි වෙලාවක් පවත්තන්න නම් බාධා නැති තැනක භාවනා කිරීමක් හිතන්න එපා. එහෙනම් මොකට ඒ නිවන? නිවනක් ඕනේ බාධා නැති තැනක. බාධා තියෙන තැනක මේ බාධාවල් ජය ගන්නයි බුදුජානනාංශයේ මේ ක්‍රමය උගන්වන්නේ නිසා Tamanට මතුවෙන සියලුම දේවල් නිකන් දැලක් විතරක් කියලා හිතන්න. ඒක මේ ඝන බහල දේවල් වලට දැලේ පැටලෙනවා. හුළඟ පැටලවන්න බෑ. ඒ වගේම පදුමන්ව තෝ යේන අලිප්පමානෝ මඩේ හටගත් ජලයේ හටගත් නෙළුම්පත නැත්නම් නෙළුම් මලේ පෙත්ත ජලයේ නොතවරි ජීවත් වෙන්නාසේ අපේ දෙමව්පියන්ගේ කාමේ නිසා හටගත් අපි දෙමව්පිය උගන්වපු දේ නිසා ඇහැ කන පිනවීම ප්‍රධාන પરමාර්ථයකන හැදිච්ච අපි අන්නේ කාමයේ නොඇලී ගත කරන්න පුළුවන් කියන එක දෙමව්පියන්ට විරුද්ධ යෑමක් නෙවෙයි කාමයට විරුද්ධ යෑමක් නොවේයි. උන්දලයේ නොදැන කියන දේවල් මේ කාමයේම ජීවත් වෙන්න පුළුවන් කාමයේ තර වෙන්නේ නැතුව. බුදුජානනාංශය සඳහන් කරනවා වසභාජනයකට අත දැම්මට ප්‍රශ්නයක් නැහැ අතේ තුවාල නැත්තම්. එහෙම නැත්නම් රබර් ග්ලව් එකක් දාගෙන විදුලිය අත ගෑවට ප්‍රශ්නයක් නැහැ. විදුලිය කියන්නේ භයානක දෙයක් බව හැබෑව. නමුත් Taman අත අතේ දාගෙන ඉන්න මේ අත්‍යස්ස සිදුරු සහිත නැත්තම් විදුලිය ඇල්ලුවාට ප්‍රශ්නයක් නැහැ. අතේතු ආර නැත්තම් වසභාජෙන් අත දෙන්න ප්‍රශ්නයක් නෑ. ඒක නිසා කාමයේ පිළිබඳව කෙලස් පිළිබඳව දන්න කෙනා නොදන්න කෙනාට වැඩිය කෙලස් හසුරුවනවා. කෙලස් අත ගන්නවා මොක ගා ගන්නෑ. ඉතින් මේකයි බුදුදහමසේ උගන්වන්නේ වුණ තමයි ලෝකේ කෙලස් නැති කරන්න බුල්ඩෝසර් හැදුවේ නෑ බුදුහාමුදුරුවෝ. ලෝකේ කෙලස් සූර්ලා දාන්න උදළු හැදුවේ නෑ බුදුහාමුදුරුවෝ. ලෝකේ තියෙන කෙලස් සයින් කරන කන් ඇදි හැදුවේ නෑ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ කිව්වේ මේ කෙලස් තිබුණාට ගා ගන්න නැතුව ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ ගා ගන්න නැතුව ඉන්න ක්‍රමේ තමයි Taman වෙත පැමිණෙන අරමුණකට මනාපමනාප පහළ වෙන්නේ නැතුව ඉන්නවනම් අරමුණ එකක් නෙවෙයි ලක්ෂයක් ආවත් ඒ පුද්ගලයා කිසි වෙනසක් වෙන්නේ නැහැ. මනාපමනාප පහළ වෙච්ච භමණින්ම ඒ අරමුණෙන් අපි පටලවා ගත්තා වෙනවා. ගහගත්තා වෙනවා. මතක තියානින්න අපේ මතකෙට යන්නේ මනාපමනාප පහළ වෙන අරමුණු පමණයි. අපේ ජීවිතේ හම්බ වෙන උදේ ඉඳලා හැම්බ හන්දෑ වෙනකන් හම්බ වෙන මනාපමනාප දෙක කලවම් වෙච්ච අරමුණු කිසි දෙයක් මතකයට යන්නේ නැහැ. කිසි දෙයක් අපිට සීයේ රඳා පවතින්නේ නැහැ. මොකද අපි ඒ තරම් කෙලෙස් වලට ආසයි. අපි හොය හොයා යන්නේ වැඩිම මනාපේ පහළ වෙන දේවල්, වැඩිම මනාපේ පහළ වෙන දේවල්. එහෙනම් පිච්චර එකක් බලනවනම් ෆයිට් එකක් තියෙනවා. නැත්තම් පිච්චර් බලන්නේ නැහැ. එහෙම නැත්තම් කසාදයක් තියෙනවා. නැත්තම් නිදන කාමරේ දර්ශන ටිකක් තියෙනවා. එහෙමනම් උදේත් බලනවා හැන්දෑවෙත් බලනවා. ඒ නිසා ඒ ඇක්ෂන් පැක්ට් චිත්‍රපටි හදපුවාම මේ මිනිස්සු දන්නවා මේ මිනිස්සු රැයට කන්න පාන් රාත්තල ගන්න වෙනුවට අර කාමයේ දනවන දේවල් වලට කැමතියි. බුදුජානනාංශයේ පෙන්නනවා ඒ වෙනුවට මනාපමනාප දෙක නැති අරමුණක නිවන තියෙනවා මධ්‍ය ප්‍රතිපදාව තියෙනවා. ඒක බුද්ධ දේශනයක් විදිහට අනුශාසනාවක් විදිහට පෙන්නනවා. ඒ මනුස්සයාට ඇත්තටම ඕනේ වුණා. මේ ආනාපානේ වගේ මනාපමනාප නැති අරමුණට ගිය ගම ගිය ගමම්ම අරමුණට ගිය බව වැටහෙන්නේ කොහොමද? කම්මැලිකම් පහළ වෙනවා. එපාකම පහළ වෙනවා. නිදිමත ගතිය පහළ වෙනවා. නීරස ගතිය පහළ වෙයි. ඒ කියන්නේ භාවනා හරි ගිහින්. නමුත් මේ මිනිස්සු අනේමට කම්මැලි කියලා නැගිටලා යනවා. ඒ වෙලත් නින්දට වැඩ. එතන හයියෙන් ආනපනේ කරන්න හරි. ඒක නිසා මේ වතුරෙන්ම උපන් නෙළුම්පත වතුරේ නොතරබරි ගත කරන්නාසේ අපි ඉස්සල්ලා මේ වගේ ඉන්න ඉරියව්ව නැත්නම් ආනාපානෙ නැත්නම් බිම්බීම ඇකිලිම නැත්නම් ඇවිදිනකොට වම දකුණ කියන මේ උදාසීන අරමුණේ හිත බඳිනකොට ඒකට හිත ඇලෙයි කියලා කවදාක හිතන්න එපා. බුදුරජාණන් අපිට දීලා තියෙන්නේ එහෙම ඇලීමක් ඇති නොවන උරගා බලන්න පුළුවන් මධ්‍යස්ථ අරමුණ. ඒ අරමුණට ගිය පළවෙනිම ලකුණ තමයි නුරුස්නා ගතිය. අරමුණට හිත ගිය ගමන් ඒ මධ්‍යස්ථ අරමුණක් නම් නුරුස්නා ගතිය පහළ ඒ නුරුස්නා ගතිය භාවනාවේදී වුණාක් ප්‍රතිපදාවේ ඉදිරියට යෑමක් කියලා හිතන්න මෙහෙම නුරුස්නා ගතියට ප්‍රේම කරන මිනිහෙක් ඉන්නවයි කියලා. නුරුස්නා ගතියට ප්‍රමෝදය පහළ කරන කෙනෙක් ඉන්නවයි කියලා යාට බුද්ධාංශය යෝගාවචරයි කියලා කියනවා. නුරුස්නා ගතිය පහළ වෙනකොටම දැනගත්තොත් මේ නුරුස්නා ගතිය ආවේ අස්ථාන කෝපෙකින් නෙවෙයි මේ මධ්‍යස්ථ අරමුණක් නැවත නැවත ඇසුරු කිරීමෙන්. මේ නුරුස්නා ගතිය නිසා හිත නිතරම බලා ඉනවා ඊට වැඩිය මිහිරි අරමුණක් බලන්න. ඉතින් ඒකට එන සද්දය අල්ලනවා. ඒකට එන වේදනාව අල්ලනවා. ඒකට එන වෙන හිතවිල්ල අල්ලනවා. ඒව රස නිසා නෙවෙයි. මේ මූල කර්මත්තාන තියෙන ද්වේෂය නුරුස්නා ගතිය ඊට වැඩියි. හිතන්න කාට හරි මේක අල්ලගන්න පුළුවන් වුණා නම් හැම නුරුස්නා ගතියක්ම ප්‍රීතියට කාරණා. භාවනාදී පාලන හැම නුරුස්නා ගතියක්ම, නීරස ගතියක්ම, ඒකාකාරීකමක්ම කම්මැලි ගතියක්ම දැනගත හැකි බුදුන් ඉදිරිපිට දැන් ඉන්නේ. ධර්මයේ ඉදිරිපිට ඉන්නේ. අරමුණ මුදුන්පත් වෙලා තියෙයි. නමුත් බලන්න මායя මේක නීරසකමක් විදිහට පෙන්නනවා. පාළු ගතියක් පෙන්නනවා. ඒකාකාරී ගතියක් පෙන්නනවා. බුදුනාසි සඳහන් කරන ඒලාට කල්පනා කරන්න කියලා මම දැන් එකලා වෙලා ඉන්නේ. මම උද්දිකලා වෙලා ඉන්නේ. මගේ හිත සම්පatti කරයි. කිසි දෙයක රැඳලා නැහැ. ඉතින් ඒ එකලා ගතියට කඟ වේනාංගක් වගේ පවත්නව වෙනුවට නැගිටලා කියලා සභාගත වෙන්න හදනවනම් ඇහෙන් රූප ගන්න හදනවනම් එකලා දෙකලා වෙන්න හදනවනම් සද්ද කණෙන් සද්ද අහන්න හදනවනම් කවුද අපි මේ භාවනාවට බාධා කරන්නේ මුස්ලිම් මිනිස්සුයෝද කතෝලික මිනිස්සුයෝද අන්‍යගංකාරයෝද නෑ තමන්ගෙම තියෙන මේ කාරණා කාරණා නොදත්කති ඒක නිසා වතුරේ හටගත් නෙළුම වතුරේ නොතරවෙවි ගත කරන්න ආසේ මනාපමනාප දෙක හරහා හටගත්ත මේ සත්වයා මනාපමනාප දෙක එනකොටම ඒ ගැන විප්ලවීය හැඟීමකින් බලන්න පුළුවන් නම් රැඩිකල් වාදියෝ බලන්න පුළුවන් නම් මනාපමනාප දෙක හරහ මනාපමනාප දෙක නැති තැනට යන්න පුළුවන්. වතුරේ ඉපදලා වතුරේ ඉන්න තවර ඉන්නා වගේ මනාපමනාප දෙක එනකොටම දැක ගන්න පුළුවන්. ඒකට ප්‍රිය අප්‍රිය භව, හීන ප්‍රනීත භව, මනාපමනාප, සැප දුක ආදි වශයෙන් ගොඩාක් නම් බුදුරජාණන්සේ දීලා තියෙනවා. ඒ කොයි එක ආවත් අධිකමනාපයට සහ අධිකමනාපයට අපි රුචි හුඟක් සුඛයට සහ හුඟක් දුකයට අපි රුචි හුඟක් සැප දුකට රුචි නමුත් මධ්‍යම ප්‍රතිපදාව තියෙන මේ දෙක අතරමැදයි අනේ අතරමැදට තියෙන ගතිය තමයි නුරුස්නා ගතිය. ඒ අතරමැදට අපිට හිතේ ඇති වෙන ගතිය තමයි පාළු ගතිය. තනි වෙච්ච ගතිය, ඒකාකාරී ගතිය. ඉතින් කවදා හෝ මේ පාළු ගතිය, තනි ගතිය, ඒකාකාරී ගතිය ප්‍රතිපදාවේ දිනුවක් වශයෙන් බව එහෙම නැත්නම් කෙලෙස් අඩුවීමක් බව දන්නවනම් එමසට නිවන් දකින්නම ඕනේ නෑ ඒ සුඛේ විදේ. මේ ඥාණයෙන්ම සුඛයක් ඇති වෙලා තියෙනවා මම මෙතෙක් කල මේව නැති කරන්න නානාවිද උපක්‍රම හුවා ඒ සියල්ලටම උදව් කරන්න මායя ලෑස්ති. නමුත් මම අද කරන උපක්‍රම කරන වෙනුවට ඇතිවෙච්ච අමනාපය, ඇතිවෙච්ච නුරුස්නා ගතිය භාවනා වේදී වුණා ඥානයක් වශයෙන් සලකන්න පටන් ගත්තොත් ඒ මිනිස්යා සෙනගක් එක්ක හිටියත් ඉන්නේ තනියම. කිසිම කෙනෙක් මේ අදහස ගරු කරන්නේ නැහැ ලෝකේ. ලෝකයා ගරු කරන්නේ මේ වගේ දේයකට සාමූහික ප්‍රයත්න දාලා අපි මේක අයින් කරන්න හදමු කියනවා. කලගෝසාවල් කරනවා. නමුත් මේ පුත්කලා දන්නවා සමූහයට ගියොත් රැල්ලට ගියොත් රැල්ලට අහු වෙනවා. ඒ වෙනුවට මේ දුක, මේ අසහනය, මේ නුරුස්නාගතිය තව එක චිත්තක්ෂණයක් ඉවසගෙන යන්න ගත්තොත් හැම කෙනාටම මේ කරනාට වැඩිය තව චිත්තක්ෂණයක් යොසීමේ ශක්තිය තියෙන බව දන්න වැඩියම දන්න කෙනා තමයි බුදුහාමුදුරුවෝ. තම තමන් දන්නේ අපි හිතන්නම් දැන් පුපුරලා නැහි කියලා. දැන් මේ ආපු වේදනාවට මට අන්තභාගය හැදෙයි. කොරවි මැරෙයි කියලා මැරෙන්න හදනවා. නමුත් බුදුජානක වාසේ දන්න ඔය පරාසය මැද්දකලා කවදාකවත් එහෙම එකක් නැහැ මේට වැඩි ඩිංගිත්තක් කියවසන්න පුළුවන්. ඒ ඩිංගිත් යනකොට තව ඩිංගිත්තක් කියවසන්න පුළුවන්. ඒක එන්නේ එන්නේ බඩු දාලා බෑග් එකට තට්ටු කරන්න තට්ටු කරන්න ඒ බඩු බහිනවනේ අඩුක්කු වෙනවනේ පිරෙනවනේ ආන්නේ වගේ මේකට තව ඩිංගිත් අදාලා ආයෙ ටිකක් තට්ටු කරන්න තට්ටු කරලා තට්ටු කර ඉන්න ගියාම මේක එහෙම විනෝදාංශයක් කරගන්න ගත්තොත් යෝගාවචරය ඒ යෝගාවචරය අල්ලන්න මොනම මාරේකටවත් බෑ. ඒකෙන් මොනම දේශපාලනඥයෙකුටවත් බෑ. මොනම ආර්ථික විශේෂඥයෙකුටවත් බෑ. මොනම සමාජ විද්‍යාඥයෙකුටවත් බෑ. මොන ලෞකික ඥානෙට මිනිකට තල්ලන්න බෑ. එයා බලන්නේ තමන්ගේ තියෙන හැකියාව ටික ටික ටික ටික වැඩි කරන එක. මේක සීලේදී අපිට හම්බ වෙන්නේ සමාධියේදී හම්බ වෙන්නේ නැහැ. ප්‍රඥා භාවනාවේදී අපි කියන විදර්ශනා භාවනාවේදී මේක උත්සාහ කරන පටන් අරගත්තොත් යෝගාවචරය තේරුම් ගනි මේ දුක තියෙන තාක්කල් තමයි මේ පරිේශන තෘෂ්ණාව අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. සැපේ ඉනකොට අපේ ඥානෙ හරි පාටුයි. දුකේදී අපේ ඥානෙ උගා ගැඹුරට යනවා. අන්නේ සාමේ දුකක් ඇති වෙච්ච වෙනකොටම ඒකට නැදකින් නොපතන් කියලා පැත්තට දාන වෙනුවට මේ දුකත් එක්ක තව එක චිත්තක්ෂණයක් හාද වෙලා ඉන්න. සද්දෙට බය වෙන්නේ නැති සිංහෙක් වගේ ඒ සද්දේ තියෙද්දිම බලන්න මට බැරිද කියලා සම්පාදනය කරන්න මූල කර්මස්ථාන නැත්නම් මෙතන ඉන්න බව. නැත්නම් දැලක් දාලා හුලම් බදන්න බැරුව වගේ මොන බාධාවකින් මට සමාධියේ සතිය කැඩුනත් ඒ බාධා අතරමැද දියටින් ගෙදර ගෙනියන කෙනෙක් වගේ තනි කඹේ ඇවිදින මිනිහෙක් වගේ මට තව එක චිත්තක්ෂණයක් ඉන්න පුළුවන්ද කියලා බලන්න පරියන්කේ හෝ සක්මනේ ඒ වගේම නුරුස්නා ගති මනාපමනාප පහළ වෙන වෙලාවේදී මේ මතුවෙන ගතියම අරමුණක් කරගන්න පුළුවන් නම් එනකොටම ඒක ප්‍රමෝදයක් කරගන්න පුළුවන් නම් එනකොට මේක මම මේක බලාගෙන ගිය දෙයක් ඔබ එකන් තමයි මං හිතියේ කියලා ලෑස්ති මනසකින් යන්න ගත්තොත් ඒ අම්මන අපේ මුණත පුදුමාකාර විදිහට වෙනස් වෙනවා. ඊට පස්සේ ඒක ප්‍රධාන ඥානයක් බවටපත් වෙනවා. අන්න ඒ විදිහට පැමිණෙන සාධක බාධකය සාධකයක් බවටපත් කර ගැනීමේ ඉඟියක් දෙනා මිසක් බුදුරජාන් වහන්සේ අනිත් දෙයයන් ආංශය වගේ ගලවන්නේ නැහැ බුදුහාමුදුර අපිට. බුදුරජාන්සේ ගැලවුම් කාර්යයක් නෙවෙයි මෙන්න මේක කලහක්ක් තියෙන බව පෙන්නනවා. ඉතින් ඒවැනි ගැඹුරු ධර්ම කොටාස පසේ බුදුරජාණන් වහන්සේ නමකට කොටු කිරීම වටින්නේ නැහැ කියලා මමත් පුද්ගලිකව අදහනවා. ඒක පදේ බුදුරජාණන් වහන්සේනම කියන ඕනෙම බෝසතාන් වහන්සේ නමකට බුද්ධත්වයේ පතන, සම්මා සම්බුද්ධත්වයේ පතන, පසේ බුද්ධත්වයේ පතන, ශ්‍රාවක බුද්ධත්වයේ පතන ඕනම කෙනෙකුට ගන්න පුළුවන්. මේකට හේතුව මිනිස්සු හරි බයයි මේ හුදෙකලාව අගය කරන්න. මිනිස්සු කියන්නේ බහුවචන වචනයක්. ඒ නිසා මිනිසුත් එක්ක ඉන්න තාක්කල් අපායේ ඉන්නවා කියලා හිතා ගන්න. සෙනගක් එක්ක ඉඳ වුණොත් බරපතල වැරදැතිය ඉර දඬුවමක් කියලා හිතා ගන්න. ඒක පරණ කරපු කර්මයක් කියලා හිතා ගන්න. ඒක නිසා සෙනගක ඉඳලා පුළුවන් තරම් පින්කම් කරලා ප්‍රාර්ථනා කරන මට විවේකී ලැබේවා. මට හුදකලාව ලැබේවා. ඒ වගේමයි. ඒ වගේම කාගවත් හුදකලාවට තප්පරයකින්වත් බාධා කරන්න එපා. ඒ කරතේ නිසායි අපිට මේක වෙලා තියෙන්නේ. එයාට ඒ හුදකලාව ඉන්න දෙන්න. ඒක අනිවාර්යයෙන් මේ පුද්ගලයාට ඒ පරණ දුක් ගෙවම් කරන අලුතෙන් දුක් ඇති නොකර ගන්න චිත්තක්ෂණය. ඒ නිසා කවුරු හරි හුදකලාව ඉල්ලනවා නම් මේ මනුස්සය හුදකලාව ගන්න අම්මා අප්පත් අතහැරලා ආවිල්ලා ඉන්නේ. භූතල ඔක්කොම අතහැරලා තියෙන. මේ හුදකලාව කාටවත් එක්ක ගනුදෙනු කරන්න යන්නේ. ගරක ගරු කරන්න ගහක් ළඟට ගිහිල්ලා බලන්න ගහ කොච්චර හුදකලාවේ ඉන්නේ. ගහ පරිසරයෙන් ලැබෙන සියල්ලම ලබාගෙන මනුස්සයට ඔක්කොම දේ දෙනවා වචනයක් කතා කරන්නේ. ආන්නේ වගේ කැලේක උපමාව අරගෙන බුදුහාමුදුරු කැලේකට යන්නේ කියන්නේ ඒකයි. අනුන්ගේ හුදකලාට අගය කරන්න Taman හුදකලා වෙන්න බැරි නෑ. ඒ වාගේම හැම පින්කමක්ම කරලා ප්‍රාර්ථනා කරන අනේ මට විවේකේ වේවා. ඒ නිසා සද්දෙන් බාධා වෙන කෙනෙක් ඉන්නවා නම් Tamange නිකුත් වෙන සද්ද වලට හොඳට අහුම්කම් දෙන්න. වේදනාවෙන් බාධා වෙන කෙනෙක් ඉන්නවා නම් මම මගේ ශරීරය කොච්චර නන්නාඳුනනවද කියලා ඉන්න ඉන්න හැම තැනම පූස්පැටියක් වගේ දුර ඉරියව් පැවැත්වීම තේරුම් ගන්න. ඒකෙම අනු Taman නුරුස්නාකම කැමති නැත්නම් අනුර කවදාකවත් නුරුස්නා වෙන දෙයක් කරන්නත් එපා. නුරුස්නාකම එනකොටම මතක තියාගන්න මේක නිමිත්තක් කරගන්න අරමුණක් කරගන්න. එහෙම බැලුවොත් ඒකේ නාට භාවනා මධ්‍යස්ථානකට වෙන්න ඕනේ නැහැ. ඒකේ නාට මේ භාව මේ එයා කන්ඩිෂන් එකක් අතුල වාඩි වෙන්න ඕනේ නැහැ. කොහේ හිටියත් මේක යම් ප්‍රමාණයකට තේරුම් ගත්ත කෙනෙකුට අර භාවනා මධ්‍යස්ථානක ඉඳලා ඇති කරගත්ත මේ ගුණාංග ටික නැත්නම් පරිවේශනාකාරයක ඇති කරගත්ත මේ ඥාණය ශේෂ්ත්‍රයට යොදලා බලන්න. ඉතින් බලන්න කියම යෝගාවචර හැමදාම පරිේශනාගාරෙමයි ඉඳ කැමති. බොඩ්ඩක් හරි සද්ද ඇහෙනකොට නුරුස්නාගති පහළ වෙනවයි කියලා කියන්නේ තාම අර ඉවසන සුළු ගතිය ඇති වෙලා නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ හැම ශක්තියක්ම අපි ළඟ තියෙන උරගා බලන තෙක් අපි දන්නේ. හැබැයි අපි ළඟ තියෙන බව බුදුහාමුදුරුවෝ දන්නවා. ආර්යයන් වහන්සේලා දන්නවා. ඒකයි උන්වහන්සේලා මේ බය නැතුව කරපන් කියලා කියන්නේ. නමුත් අපි හැම වෙලාවෙම කකුලක් ඉස්සරහට තියෙනවා දෙකක් පස්සට ගන්න. ඒ මොකක් නිසාද? ආත්ම ස්නේහය නිසා. මේ ශරීරේ කැඩේ බිඳේ. මේ ජීවිතේ කැඩේ බිඳේ කියන මේ ආත්ම ස්නේහ නිසා මේ තරම් බොළඳ එහෙම නැත්නම් මේ තරම් නෝන්ජල් තවත් දෙයක් නෑ ආර්ය ලෝකේ. මේ තමන්ගේ මේ ශරීරයට සහ ජීවිතයට බය වෙලා මොනම පරිේශනයක්වත් කරන්නේ නැතුව දන්නා ශේෂ්ත්‍රයේම හැසිරෙන කම අම්මු බංකොලොත් ගතිය. අමු දීන ගතිය. තමන් ළඟ මේ බුදු කෙනෙකුට අවශ්‍ය තරම් බුදු කෙනෙකුට තරම් මේ ඉරසීමේ ශක්තිය තියෙනවා කියලා ඒක ක්‍රියාවත් කරන්න කියලා හොම්බකට රිවර්ට් වුණත් අතප්පයක් කරනත් බුදුහාමුදුරු සාදු කියන. ඉතින් දැනටත් ඇත්ත කරලා බැලුවොත් එහෙම කරන්න ඇත්තෝ ඉන්නවා. ඒක නිසා අපි එවැනි කෙනෙක් කල්යාණ මිත්‍රත්වයට අරගෙන එවැනි ධර්ම ගන්නවා මිසක් මේ ශරීර ආසාවෙන් ජීවිත ආසාවෙන් මේ පරිසරය සකස් කරලා ඉවරලා නිවන් දකින්න හදන මනුස්සයාට ඒ මනුස්සයාට කියන තියෙන මේ ලෝකයේ හංගෙලනට වැඩියම තෙරපු දෙයක් දාගන්න. ලෝකයේ හැමතැනම කටු තියනවායි කියලා මු ලෝකේ පුරා හංග එලන්න යන්න එපා සෙරපු දෙයක් දාගන්න. ඔබ රටවට කර වැටබඳින්න එපා මේ කටවට කර වැටබඳින්න. ඉදාට නිවන කියන. නිසා අපි මේ ගත්ත පුංචිට පුංචිට ලබාගත් අත්දැකීම් දිගට පවත්වාගෙන යෑමේදී මේ උපමාන ටික ලං කර ගන්නවනම් අපිට හැම තැනම ලෝකේම භාවනා මන්ත්‍යස්ථානයක් වෙයි. හැම වෙලාවෙම gediye ගහපු වෙලාවක අපි ඉඳවන්න ලෑස්තිලා ඉන්නේ ආන්නේ වගේ දැනෙයි. එලඹිලා පෙලඹිලා වාසය කරයි. ලද ඉරියව්ව මොකද්ද? ඉරියව්වේ සතිය පවත්තන්න මම හිතනවා මේක තමයි අපිට සාසනයටත් Tamanටත් දෙන්න තියෙන හොඳම අරමුණ. එයාට කියනවා ආරද්ධ වීර්ය පුද්ගලයයි කියලා. අරබන ලද වීර්ය තියෙන. કોઈ ඉරියව්ව හම්බුණත් මොකක් හම්බුණත් ඒක භාවනාවට නම් වගන්න දානවා. ඒක නාගෙන් ලෝකෙට කදාකවත් නපුරු ආවේග පිට වෙන්නේ ලෝකෙ කොච්චර නපුරු ආවේග තිබුණත් සද්දයට සම්පා වෙන්නේ නැති හින පැටියෙක් වගේ. උලඟෙන් බැලෙන් හුළඟ දරන්න බලන්න බැරුවා වගේ කුණු වතුර ගෑවුනාට නෙළුම්පත තවර ගන්න නැතුව වගේ ගත කරන කෙනාට ওই කිසිම බාධාවක් ඇත්තේ නෑ හැබැයි බාධා වෙන ලෝකේ යා අයියා වෙන්න යන්නෙත් නෑ ලෝකයා බාධා වෙනවා කියලා කෑ ගන්න එහෙ එහෙ එහෙම තමයි කියනවා එහෙම තමයි වුණාට Tamante ඒක ගැන බය වෙන්න දෙයක් නෑ ඒක Tamange මට්ටමින් අනු මනින් දැන්නත් එපා මෙන්න මේ දෙක ගලප ගන්න පුළුවන් නම් මේ අවුරුදු 2600ක් ගියයි කියලා සාසනය කිසිම පිළිණු වීමක් වෙලා නැහැ. හැබැයි ඒක ඔප්පු කොට දැක්විය යුතුයි. බුදුහාමුදුරුවෝ කරලා තියෙන බුදුහාමුදුරුවෝ විශ්වාසිකුත් තියෙන අපිට කරන්න පුළුවන් වෙයි කියලා මේට වඩා ඊට නිසා මේ කරගෙන යන වැඩේට වඩා හොඳින් කිරීමේ ශක්තිය ඇතිවීමට අද දවසේ මේ ධර්ම දේශනාවත් ගාතාවත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සියලු දිනාටම සනසීමුදා වේවා කියන ප්‍රාර්ථනා කරනවා. මම අපි ධර්ම දේශනාව සමාප්ති පුරුදු චාරිත්‍ර සීපත් කරමින් මේ ධර්ම සභාවේ මිදුන අපි ධර්ම සාකච්ඡාවකට පෙළඹෙන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් මේ මතක් කරුව අදහස් හෝ තමන්ගේ භාවනාවට සම්බන්ධ විවිධ කලිකමත් වෙන අපි සුළු වේලාවක් ගන්න ධර්ම සාකච්ඡාවක ස්වරූපෙ මෙතනදීම ඒක ඉවරනාට පස්සේ නැත්තම් වෙන කිසියක් නැත්තම් ඊතාවතාකාදී ගාථා සජ්ජායන කරලා දේශනා ශ්‍රවණ සැසිවාරය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. විචකලියක් තියෙනවා අපි ඒකට අවධානය යොමු කරමු. එහෙම නැත්නම් අපි යනවා ආතා සජ්ජායනා කරලා සචුවාරි සමාප්ත කරමු. විලි අතරින් ආනාපානය පරණේ එක සමය විදෙතම සමය අන්කොමෙට මොකද කලින් මම සමාදානයක් දැක්කේ ඉතින් අපිට කරන්න ගන්නේ තමයි කරන්නේ. ඔය ඒකද වේසක් දැනෙනවා ඒ දැනෙන තමයි ඉතින් විලි අතරින් ආනාපානය දිහා බලාගෙන ඉන්න පුළුවන් ඒ සමාධිය සමාධි ගොඩක් වෙලා බලාගෙන ඉන්නවා නම් පිළිවෙලකට බාධා වෙනවා ඒ ක්‍රමයේ පිළිවෙලම අනුකම්ප ඒකෙන් ඔය ඒක ඇර අපිට වෙන විකල්පයක් නැහැ. يعني හිතවිලි දැන හිතලා අන්තර්ගත හොයන්න ගියම අන්නු කෙලස්. ද්වේෂයෙන්මයි ඒකට යන්නේ. අපිට කරන්න තියෙන්නේ යස්සේ ඒකට කියන්න තියෙන හිතවිලි දැක්කට පොට්ටෙක් වගේ ඵලයක්. දැක්කේ නැතුව වගේ ඵලයක්. විදුලි කියන්නේ ඇහෙන දෙයක් කියලා කියන්නකො. නෑ වුණා වගේ යනවා. මොකද Tamange අරමුණට යන්නේ ඒක බාධාවක් නෑනේ. දැලෙන් බෑනේ හුලං පලක් ගන්න. ඉතින් අපි අර හිතවිල්ලත් එක්ක බාධා කරනවා කියන්නේ මූල කර්මත්තන්ට වැඩි හිතවිල්ලට තන දීලා. ඊට පස්සේ හිතවිල්ල දෙන්න යන වාදේ දෙනවා. Tamange ගෙදෙට එන මිනිහා පුතා හොරෙක් හොරෙක් කෙනෙකුට පුතා කියලා අඳුනගත්තොත් ඉතින් මොකද වෙන්නේ? එන්න කාලෙ පිළ බුද්ධි ගත්ත පස්සේ ගේත් කරලා මිනිහත් මරලා යනවා. ඒ නිසා මේ එනදී මොකක් ආවත් ඒක පිළිබඳව අවදියෙන් ඉන්න ඕනේ. ඒ නිසා අපිට අර හිතවිල්ල පුතා වගේ පේනවා. හැබැයි ඒක හසුරක්. අරමුණ පුතා. ඒක කොන් කරලා අර හිතවිල්ලෙන් තරදින. මේ දෙකටම සමසේ බලන්න පුළුවන්කම තියේදී අපි හිතවිල්ල ගැනම නේ කතා කරන්නේ. ඒ කියන්නේ අපි කාටද තනදෙන්නේ. ඉතින් අපිට හොඳක් වෙයිද? මේ දෙකක් තියෙනවා. මේ ඕනනම් බලන්න පුළුවන්. දැන් බලන්න පුළුවන් කියලා තියෙන මාත පරිශන කරපු නිසා. උගදේ දන්නෙත් නෑ ඒක. ඒක මතක් කරලා දෙන එක යුතුයමක් සත්පුරුෂ ගතිය. මේ හිතවිල්ලයි සත්‍යය එනකොට ওই සද්දෙට හිතවිල්ල යට කරන්න බෑ. මේ මේ හිතවිල්ලට අරමුණ යට කරන්න බෑ. අරමුණට හිතවිල්ල යට කරන්නත් බෑ. නමුත් දෙකම තියෙනවා. ඔබ මේක දැක්කේ නෑ වගේ මේක දිහා බලපන්. ඕනේ රණ්ඩුවක් කරත්තලයක් කරබලයක් වෙනකොට නෑ වුණා වගේ හිටියොත් මොනව කරන්නේ? අපි කන් දෙක ඇඟිලි ගහන්න ඕනේ නෑ. ඉන්නව ඇහෙන්නේ නැතුව වගේ ඉන්නවා. කවුරුත් චිත්ත ගුණ හරිපෙන් බයිනවා එක. එහෙම නැත්නම් අසාධාරණ විදිහට Tamanට වෙන දෙයක් වෙනෙක් වෙනෙම මට බයි. පිට යන්නත් එපා මට කියන්න එපයි කියලා එමිනට හේතු ගන්නන්න යන්නත් එපා. හොඳට කනක් දීලා අහගෙන ඉන්න බීරෙක් වගේ ඉන්න බලන්න. ඒ මනස වහ කරන. ඒ වගේ හිතවිලි තෙන්ද නෙන්න බෑ කියන්නේ. හිතුව ගමන් ඔයාලට පෙන හතක් වෙනවා. ඒක නෑයට පෙන හතක් වෙනවා. ඔබ වරෙන්. මේ අසිතින් පතරෙන් මට බැරි ආනපාන බලන්න කියලා බැලුවා ආනපාන කිසිම සද්දයක් නැහැ නිස්සද්දව ඉන්නවා පිටිපස්සේ ආනපාන හිතවිල්ලට කලබල වෙලා නැහැ එතකොට තේනවා මගේ හිතේ තියෙන කඩප්පුලි ගතියට මේ හිතවිල්ල දැක්න කලබල වුණාට අස්සින් ආනපාන බැලුවොත් එයා බොහෝම නිවිච්ච ගතියක් ඉන්නවා ඒ හිතවිල්ලෙන් කලබල වෙලා ආපවානපාන දැන් ඒ තහනවල නෙමෙයි ඒ නිසා අපි කැමැති කක්කාවට නම් අපි හිතවිල්ල ගැන කතා කර කර චෝදනා කර කර ඉන්නවා අපි කැමති රත්තරන් වලට නම් පිරිසිදුකම නැහැ ඒක නිතරම තියෙනවා හිතේ. අපි දන්නේ ඒක ගන්න. අපි දන්නේ අර කලබල කරන හිතවිල්ලයි වේදනයි සද්ද. ඒ කියන්නේ අපි ඇත්තටම මාර පාකිස්තාන. ඇත්තටම කෙලෙස් බරිතයි. ඒ නිසා කෙලෙස් එන්නකම් බලන්න. ඒතර බුදුරජාණන් පෙන්නපු ക്ഷേම භූමිය තියෙනවා මෙතන. පෙන්නිවාපේ තියෙන. ගෝචර භූමිය තියෙනවා. අපි ඒකට අනදර කරන්න ඕනේ හිතවිල්ල ගැන චෝදනා කරනවා. ඒ නිසා හිතවිල්ල ගැන චෝදනා නොකර ඒ ගෝචර භූමියේ නිවාපය Tamange පැලැස්ස කැදල්ල දන්නවනම් ওই කිසිම හිතවිල්ලකින් පොඩ්ඩ හලහපන්න පුළුවන් නැත්නම් කඩලා දාන්න බෑ. ඒක නිසා කියනවා බුදුදහමේ සතිය ඔය හැම කෙලෙසකටම වැඩි බලවත්. සතිය එන gediyak වගේ. ඒකට දෙන නිදර්ශනය තමයි විශාල කසල ගොඩක් උඩට කොළ එකතු කරලා එකතු කරලා අතු කාපු තැනකට ගිනිගත්තු ජාතකවල රත් වෙච්චි රත් තත්ත්වෙච්චි යකඩයක් දාන්නේ. කාගෙන බයි කොච්චර ගිනිකොට තිබුණත් මුලියකම පුච්චල ගන්නත් කාගෙන බයි සතිය ඒ තරම්ම ගිනිගත් යවටක්සේ චක්‍රායුධය වගේ කරකොල කරකොල කරකොල ගැහුවොත් මුහුදට ගැහුවත් 20000ක් සෙනග යනකම් මුහුද දෙබෑ වෙලා හිටියේ ඉතින් ඒක ඒ චක්‍රායුධ කරකව ගන්න ඕනේ කියලා. දැන් චක්‍රායුධ විසිකරුවට හරියන්නේ නැහැ කරකවලා ගැහුවොත් ඒකෙම ආත්ම විශ්වාසයක් තියෙනවා. දුෂ්කරතාවදී මේක යොදලා යොදා බලන්න ඕනේ. ඉසాత බඳගෙන අඬලා අනේ අප්පෝ කියන මනුස්සයාට මොකාවත් උදව් කරන්නේ. ඒ නිසා මේ හිතවිල්ල වේදනා සද්දයක් කියලා කියන්නේ නිකන් හිස් දේවල්නේ. පොඩි වෙනසක් ඇති වෙන හැලහැප්පිල්ලක් කරන එක ඇත්ත. ඔතේ එයා බලන්න පුළුවන් කියලා බැලුවොත් මේක බුදුහාමුදුරන්ගේ ක්‍රමයක්, සාරුවඥ ක්‍රමයක් කියලා දැනගත්තොත් අපිට කවදද පන්ති කාමරයක උගන්වන්නේ කියලා හිතන්නේ. ඉස්කෝලේ කවදද ඕකක් උගන්වන්නේ කියලා දවසක් හිතනවා. අපේ ගුරුවරු කවද්ද ඕක අපිට උගන්වන්නේ? අපේ දෙමාපියෝ කවද්ද අපිට උගන්වන්නේ? අපේ හිතවතෙක් කවුද අපිට උගන්වන්නේ කියලා කවදාවත් නැහැ. ඒගොල්ලෝ අපිට මේ ක්වොන්ටම් ෆිසික්ස් උගන්වයි, අර භෞතික විද්‍යාව මේ භෞතික විද්‍යාව උගන්වයි. අපි කරකොල කියලා අතහැරලා තියයි. උඹ කවුද කියන එක උඹ දන්නේ නැහැ. මේ හැකියාවක් තියෙන බව ඉතින් බුදුරජාණන්සේ ඈතක හිටියත් අපිට තාම උගන්වනවා. තාම උගන්වනවා අපිට නොදැනෙන ක්‍රමයකට උගන්වනවා. සත්පුරුෂයාට අහු වෙනවා. අසත්පුරුෂයාට ඉතින් මොන කරන්නද ඉතින්? උඩු කොච්චර කෙරුවක්වත් කියන ඕක කරනකම් මට හිතේ නැති හිතක් පොඩ්ඩක් කරන් දෙන්නකො. ඉතින් හැමදාම ඔය අරිදන හිතේ නැති හිත. ඒව ලෝකේ නැහැ. අපිට තියෙන්නේ වෙන කීටියයි කියලා කරන්න එපා. වාහනේ ඉතින් කරන්න බෑ. උඹේ ට්‍රක් එකේ ඵලයක්. පාරනේ වාහන නැති පාරවල කොහෙදලු අදලු. වාහන තුනේ කියලා කලබල වෙන්නේ. හප්ප ගන්නත් ඒවා. ෂේප් එකේ යන්නේ එකයි තියෙන නිසා ඔක්කොටම වැඩි හොඳම විපස්සනාකාරය තමයි ත්‍රිවිල් ඩ්‍රයිව් එක. කකුල් දෙක දිග හැරෙන මැදින් දැම්ම ගියා දණ්ඩෙත් නැහැ කවුරක්වත් හැරලා බලට උගිල්ල ඉන්නේ. ඒකවත් නැහැනේ යෝගාවචරය. යෝගාවචරය කවුරු පාරේ නැති වෙනකම් බලා ඉනවා කාර්ය කරගියා. යන්න උනම් වේ. ලංකාවේ සිවිල් කාර්යයක් වෙන්න නැත්නම් ඉන්දියාවේ සිවිල් කාර්යයක් වෙන්න කොහෙන් ගියාද කියලා ඇක්සිඩන්ට් එකක් වුණත් ටටා කිව්වා ගියා පොලිසියව කචල්නේ. ඌත් පැනලා යනවා මූත් පැනලා යනවා එච්චරයි. පොලිසියෙන් ආව ගමන් බක්ෂිස් ඉල්ලන්නේ. ගතම් එකක් ඉල්ලනවා බට ඒ ටික. නඩු කතා කරන ඔක්කොම බක්ෂිස්. බක්ෂිස් දුන්නා ඊපස්සේ නඩු ඉවරයි. ඉතින් අරු කරන් තියෙන බෝක වෙලා ඉන්නේ මම මේ බලන්නේ වෙලා යනවා අපිට අපි යනවා. ඒ ත්‍රිවිල් කාර් එකක් වෙන්න අඩුම ගන්න. ත්‍රිවිල් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න. ඒකවත් බැරි නම් එන්න එපා නිසන්න. දැන් දෙවිත්‍රා දින දෙකක් කාලා බුද්ධියගෙන ඉන්නේ. දැන් අපි එන සෛත්‍යවත ආචාර්ය ගාතසක් ගහනාවේ දේශනා ශ්‍රවණ සතිවාරය සමාප්ත කරනවා